ඒ සියලු දෙනාටම තෙරුවන් සරණයි. යදත් ධර්ම සාකච්ඡා වාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න පටන් අරගනිමු. අතර වාරේ සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවා නම් ඒකට සාදර වෙලා. Venerable sir, may I respectfully ask if it would be possible for sir to give a summary of the talk that has been given in the evening in English. Thank you, sir. Uh, it, I can take a few minutes to get the, the gist of the meaning. That is, uh, you find you can, of course, read it in the English medium translation of Mahasaropama Sutta, find in the middle and sayings, uh, the, the immediate event or proximate cause for the Buddha uh, to deliver this talk was, there was a disciple over-enthusiastic one of his relatives known as Devadatta. And he was a well-accomplished person as far as certain uh, monastic qualities are concerned. He developed very good uh, concentration and developed extrasensory perception and mm, some magical powers also. But still, he was not happy. He went to the Buddha and told, can I manage your disciples? uh, you are very busy, so why don't you give me the disciples like so? The Buddha told, mind your own business, I can take it like that. And disciples will manage on them, themselves. Like uh, there was a kind of a disparity, of course he caused it. And later he uh, separated from the Buddha to a lot of disciples and went off. And there were a lot of followers still believing he is better than Buddha because he is having so much of the worldly qualities gained through the monastic discipline and therefore uh, they were misguided. So there were some other remaining with the Buddha and the Buddha delivered this uh, the discourse in order to give the real meaning of monastic life and therefore it happened him to uh, give one by one good qualities for the general mind, but still Buddha never considered these as the best qualities. So enumerating one after the other, he explained the gist or the best quality of the sasana or the dispensation. So first so start with telling, after understanding the suffering of the sansara, one think about the celibate life, monastic life, and want to get rid of the suffering. And after go on Fourth, uh, due to the monastic culturing, he or she is going to get more fame, gain, and uh, other worldly gains, and he or she think one-upmanship, others don't get, I get, therefore I am better than others, others are inferior, I develop kind of a conceit. Ultimately, that itself leading to the negligence, dealing with the unmindfulness and uh, creating social turmoil and that will be the end of his or her uh, development of the monastic life. And therefore the Buddha says, when and where you get the fame, gain and whatever may be, be careful because this is not the final aim. And some people understanding that following the teaching of the Buddha, try to be careful with the uh, one's own fame gain and uh, what's the term you introduced? Adulation. Adulation. so they, they still, the Buddha says, not completely uh, the escape, then he or she may think, now I must develop virtues, morality. It is also not a simple task. Someone has to be very in one's belts and discipline oneself. And uh, if someone get successful, that will be a reason for he or she to understand. Others also trying to be to become uh, morally responsible, but they fail. But in my case, I am successful, therefore the others are inferior, I am superior, because he or she take that moral discipline as the measuring stick, measuring yardstick, and then consider others are inferior, I am superior, quite developed conceit. And that will be the end of his or her mindfulness, or become eccentric, become negligent. And he or she always try to boast with her or his the moral qualities. So therefore Buddha says it is also not the aim of the whole dispensation or the celibate life and some listen to it. These people uh, don't get messed up, get eccentric regarding the morality, they go to the concentration. And whenever they are going to get the concentration successfully, that itself be a, another burden, uh, another obsession for someone's mind thinking, I am the person got the concentration, I am my, others are still trying, they can't get it. So still uh, that very concentration earn hardly uh, with, with the hard, hardship become a burden and become obsession and ultimately he or she become negligent, unmindful and uh, consider others are inferior and superior kind of one-upmanship. So then Buddha said that will be a uh, another negative point for such a person uh, who do not know the ultimate aim of the dispensation and uh, therefore many are getting disqualified. But if you are smart enough, still you may proceed together with the concentration without much comparing with others. And then you can go to the extrasensory perception and magical powers. And there is also uh, endowment for concentrated people. And once you develop, you can see uh, faraway things, you can hear faraway things, and you can uh, see others' minds and that kind of thing. So that magical power, he or she take it as a weapon and put others down and put oneself up. And that is what happened to the Devadatta. And that is how he thought, I am a superior being, I am a superhuman. So therefore consider all the others. In the case of Devadatta, even the Buddha was not uh, someone special for him. He thought, I am superior. And then he they had the Shian with the disciples and went away. And therefore the Buddha says, whenever someone gay you are going to get that kind of existential thing, that itself will be a negative point or that itself will be a burden or block for someone to have the real understanding. So even if you get it, you must know how to not to make a burden, not to make a measuring stick. And this is not the final aim. Final aim is to have the equipoise or equilibrium and uh, not to develop conceit. So even after getting that, one has to learn how to be equanimous, how to develop unshaky mind. And then that unshaky mind never create any kind of a repercussion, any kind of eccentric nature. And that is what the that is the aim of the dispensation. So any one shortfall of that object, objective is a danger. So therefore each and everyone must aim the final aim, final goal, and halfway through someone is compromising for uh, something short of that, that very misunderstanding leading to the danger, and therefore someone, while you are progressing, uh, not only uh, your qualities are uh, increasing or improving, your object itself must be evolved. Because when you are starting the celibate life, you don't know what is the object. That is not a disqualification. While you are progressing, not only your methodology, not only your likings and dislikings, not only your personality, even the object that you uh, considered earlier must evolve. This is the only endeavorance in the world where objective is changing. All the others, we have a fixed object and striving to go there. But in this uh, teaching of the Buddha, the very object that to set forth itself is evolving. So therefore, you at a time go without a reference point. Because your reference point itself is evolving. So that is why this is considered as a very challenging, uh, but very aesthetic, but very uh, uh, demanding so much of quality. So therefore, if you do not understand the final aim, but the Buddha recommended, uh, that very misunderstanding considered as a uh, wrong view, wrong conception, and that is going to uh, be dangerous if you are not open enough. So therefore, uh, don't have uh, kind of a objective short of Nibbana. So then <coughs> you are at danger. In order to get rid of that danger, what you have to understand is don't have a fixed idea. Always you must be ready to change. So this is the Sarvapama Sutta. That's the gist of the idea of the sutta. So what I tried was add some practical points and other evidences from the other suttas uh, to develop this model. So this is the way I can put it into a uh, shortened form of the whole series of talks. Venerable Sir, during the breath meditation, in time, do defilements get subdued automatically? Thank you, sir. Uh, the, defilements are only working, defilements are defiling you as far as you are not mindful. Whenever you are not mindful, you are at the hand of defilement. So whether it is a uh, breath meditation or whatever may be, mindfulness is the one temporarily keep your stream of consciousness free of defilements. Otherwise, defilements over, take the upper hand. So whatever may be, you have to be mindful not necessarily on the breath. The breath is, but the Buddha recommended it, it is free of charge. It's a birthright. Whatever you do, whatever the, the physical, verbal, mental task, breath is happening automatically. Or breath you can do voluntarily. So therefore, whatever it may be, the breath is some kind of a universal object the Buddha can recommend uh, without other discrimination, but breath is not the only thing. Venerable Sir, there are three questions. Question number one, um, Anatta, non-self non -self concept, is difficult to understand. Is it the lack of free will and no control? Kindly so explain. If the person can explain Atta, then Anatta is very simple. Atma is considering myself. I am here. Uh, they're considering as uh, myself. So if someone can explain that, easily one can understand, one can uh, use the same terminology to express what does it mean by anatta. So therefore try to define atta, then you are through. Don't try to go to the negative side. Prove that atta. So some, someone has to be somebody before becoming nobody. Become before, if, you, if someone is not ready to accept at least I am somebody and ready to prove it, he will never understand nobody. He will never understand the methodology. Therefore, someone has to be somebody before becoming nobody. So define somebody, then with respect to that, nobody can be explained. So therefore, don't worry about the negative. Uh, try to prove the positive uh, whether there is a being, or simply you can say, who am I? If someone can define who am I, then answer is there. Second question, also, please explain the difference between Amisa and Pratipatti Puja. Thank you. The, the materialistic uh, gain and the Pratipatti Puja means you are uh, කොහොමද කියන්නේ ප්‍රතිපත්ති පූජා කියන්නේ? your discipline. How to discipline physical, verbal and mental is called Pratipatti Puja. Ahamisa Puja means uh, giving material to your superior or to the Buddha or to the Dhamma or to the Sangha. So something is materialistic, other thing is non-materialistic. The third question, what exactly is Sankara? Past karma can also be part of Sankara. Kindly explain. Thank you. It was complicated term, um, so therefore, if you learn Sankara itself as even in Pali, uh, at least four to five definitions. Situation become more complicated when it is translated into Sinhala and then into the English. So therefore, Sankara sometimes considered as your uh, habits, or Sankara sometimes considered as the, your fabrications, your volitions, your willful action, and uh, your genetically uh, inheritance, all these are called Sankhara. So whatever these things, uh, the Buddha, in this dispensation, he proves that is leading to suffering. ගරු ස්වාමීන් වහන්ස ඇස් දෙක වසාගෙන දහම් දේශනාවට ඇහුම්කන් දීම ඔබ වහන්සේට අගෞරව කිරීමක්ද සමහර ස්වාමීන් වහන්සේලා ඒකට කැමති නැහැ ප්‍රතික්ෂේප කිරීමක් ලෙස සැලකනවා තෙරුවන් සරණයි මට මම දැක්කේ නැහැ අපේ වාහනේ ඉන්නවාද කියලා අරගෙන ඉන්නවා කියලා ඒ නිසා මට කියන්නේ කිසිම නැහැ මේ ෆීලිං එකක් මම පටන් ගත්තට පස්සේ මම ඇත් එක වහගෙන ඉන්නවාද ඇරලා ඉන්නවා කියලා මට මතක නැහැ ඒ නිසා මේ ඇත් එක වහගෙන ඉන්නවට තරහ වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් හම්බෙලා අහන්නේ මේ ඒ ස්වාමීන්ගේ මාත් ඒක ඉරලෙවන්ට් මට අදාළ නැහැ. ගරු ස්වාමින් වහන්සේ මේ මාගේ තවත් අත්දැකීමකි. පළවෙනි කොටස අද දවල් භාවනා පැයේදී ටික වේලාවකට පසු මෙම කාමරය තුළ භාවනා කරන සියලු දෙනාගේම රූපකායන් ගෙවි ගොස් ඉතිරි වූයේ අඩි 3ක් පමණ උඩින් පවතින තරලයක් වැනි දෙයකි. එය ටික වේලාවක් සෙලවි සෙලවි තිබී ඉන්පසුව ඒ මේ අතට විහිදෙන දීප්තිමත් ආලෝක ධාරා කීපයක් දුටුවෙමි. දෙවනි කොටස ඉන්පසු නැවතත් සිත භාවනාවට සතිමත් විය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. මේක සංඥාවල වෙනස් වීම. ඒ නිසා ඕනම දෙයක් ඕනම දෙයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. හිතට අවශ්‍ය නම් ඒ නිසා ඒ ඇයි එහෙම පෙන්වන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙන්නන පෙන්වන ඕනම දෙයක් වෙනස් වෙන සුළුයි එච්චරයි කියන දෙන්නේ රූපේ වලට වැඩිය වේදනාවට වැඩිය සංඥා වල වොලටයිල් ගතිය වෙනස් වෙන ගතිය බොහෝම වැඩි නමුත් මේ එකක් ඇල්ලුවොත් මට මේ විදිහටයි වෙන්නේ මට හතරස්සටයි වෙන්නේ මට ත්‍රිකෝණාකාරයයි වෙන්නේ මට කහ පාටයි වෙන්නේ අල්ලපු ගමන් අහුවෙනවා ඔකෝ පේන්නේ මේ වගේ තියෙන වෙනස් වෙන සුළු බව පෙන්වන්න. ඒ නිසා වරක මේ විදිහට පෙන්වුවා, තව දිගට තව විදිහට පෙන්වන නිසා ඇතිව නැති වෙන බව, වෙන දෙයක් පාටපත් වෙන බවට රූප වලින් එක ආකාරයක් වෙනවා, වේදනා වලින් එක ආකාරයක් වෙනවා, සංඥා වලින් එක ආකාරයක් වෙනවා, සංස්කාර වලින් විඥාන වලින්. ඒක උගාප මායාකාරයක තමයි සංඥා. ඉතින් ඒක තමයි අපි මේ භාවනා ලෝකෙ පැතිලා ඉන්නේ. දකින දකිනදී අපි හිතන මොකරි පණිඩක් තියෙනවා. මාරි නිමිත්තක් තියෙනවා. ඉතින් ඒ දකින දේවල් වල හීන විස්තර අහනවා වගේ ඇයි එහෙම පේන්නේ? ඊගාට මොනවද පේන්න ඕනේ? ඔක්කොම හීන බව දන්නවනම් මේ ඔක්කොම සංඥා බව දන්නවනම් මේකට නඩුවක් ඕනේ නැහැ. අනිත්‍ය බව, ඇතිව නැති වෙන බව, විපරිණාමයටපත් වෙන බව වෙනුවට මේ වගේ නිමිති වලට හදනවා. මේ වගේ කතන්දර හදන්න හදනවා, ෆැබ්‍රිකේට් කරන්න හදනවා. ස්ටෝරි ටෙලිං පටන් ගන්නවා. ඉතින් හැමදාම එක තැන කරකයි. මේ දකින්න දකින්න සියල්ලම වෙනස් වෙන සුළුයි. මම දැන් ඉන්නේ මෙතන. ඒක බොරු කරන්න යන්න බෑ. ඒක ඇත්ත. ඒ වෙලාවේ සංඥාවක් තමයි. නමුත් ඒක ඊගාට කිසිම පළවෙනි ජීවුණා ජවනිකාවට සම්බන්ධ නැති වෙන ජවනිකාවට මාරු වෙනවා. මේකෙන් මේකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේවා සංඥා කියන්නේ මෙන්න මේ සංඥා බව දන්නවනම් මේක අත්දැකීමක් කියන්නේ සංඥාවක් බවට පත් වෙලා තියෙනවායි කියලා කියන්නේ සංඥා අරගෙන තියෙනවායි කියලා කියන්නේ නිමිත්තක් අරගෙන තියෙනවායි කියලා කියන්නේ අරමුණු කරලා තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාවේ හේවණල්ලක් ඔය තියෙන්නේ. සංඥාවක් ගන්න තරම්වත් මේකේ හිටින්නේ නැහැ කියලා සරුවචස්සේ දේශනා කරනවා. හොඳට අවබෝධ කරගන්න මනසට පේනවා. ඒ හැඩේ ගන්න ඉස්සෙල්ලා ඒක නැති වෙනවා. ඒ තරම් මේක වෙනස් වෙනවා. නමුත් ඒක බය වෙලා. එහෙම නැහැ මේක මොකක් හරි මේක පණිවිඩයක් තියෙනවා. මේකේ මට නිමිත්තක් තියෙනවා. මේකේ මට අරමුණක් කරන්න තියෙනවා කියලා ගත්තේ නැත්නම් මමයට ඉන්න බෑ ඒක. ඒ නිසා මමයි නිත්‍ය වෙලා දකින් දකින් දේ නිත්‍ය කරන්න තමයි කතන්දර ගොතන්නේ. නමුත් අනිමිත්තට ගියාම හොඳට තේරෙන්න පටන් ගන්නවා සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අපි නිකන් හම් ගලාගෙන යන පාවෙන වලාකුළක් දිහා බලලා අපි කිව්වොත් මේකේ හාවෙක හැඩේ තියෙනවා කියලා. ඒ තියෙනවා තමයි. වලාකුළු දන්නේ මේ මොඩෙක් මං ගැන හාවෙක් ගැන හිතා ඉන්නවාද කියලා. ඒක වෙන එක සංඥාවක්වත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මොනවාක්වත්. නමුත් ඒ වැනෙන දේෙන් හරි මමයි ස්ථිර කරගන්න නිත්‍ය සංඥාව ඇති කරනවා. ඒක නිසා ඒකේ තියෙන හාස්‍ය ජනකම කොටස ඒකේ තියෙන ඉතාමත්ම අපිව පච වෙන තැන තමයි සංඥා. ඉතින් පොඩ්ඩක් සෙට් ගියාට වඩා පිස්සු වැදුණා කියන්නේ. ඔය ඔය මැද මැද පොඩ්ඩ එහෙම වුණාට මොකුත් වෙන්නේ නැහැ. එහාට ගිය ගමන් ෂිසොෆෙනික් යනවා, බයිපෝලා යනවා, මේ පැත්තට ගියාම තව එකට යනවා. ඉතින් පිටං කොටුවේ තමයි. ඒ පිස්සට වෙන්නේ අනිත් ඔක්කොටම පිස්සු කියලා. අනිත් මිනිස්සුන්ට මේ මට වගේ පේන්නේ අනිත් මිනිස්සුව ගණන් ගන්න මම විතරයි ගණන් ගන්න කියලා පිස්සට වෙන්නේ ලෝකෙටම පිස්සු කියලා. ඉතින් මේ සංඥාවල් වල ජීවත් වෙන ලෝකෙක මේ මනුස්සයාට ඕන දෙයක් කරන්න පුළුවන්. යකාගේ ඔන්චිලාවට දාලා. ඒ ඔන්චිලා කියන්නේ මේ වගේ කාමරයක් මැදින් බාර් එකක් තියෙනකේ මේ ලන්නවක් තියෙන ඔන්චිලාවේ. ඉතින් මේ කාමරේ එහාට මෙහාට පත් ගන්න පුළුවන්. මේ මනුස්සයා මෙහෙම ඉඳලා කාමරේ පත් දෙනකොට ඌට වෙන්නේ ඔන්චිලා බැදෙනවා. ඉතින් සාපරේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවන මෙයාට වාමනේ යන්න පටන් ගන්නවා කෑ ගහනවා මුඤ්ඤා පැද්දෙන්නේ නැහැ මුඤ්ඤා ඉන්න කාමරේ පැද්දෙනවා කාමරේ පැද්දෙනකොට වෙන්නේ මුඤ්ඤා පැද්දෙනවා වගේ ඉතින් ඒක මේ මේ යකාගොන් චිල්ලා නන්දක කැනඩාවල කැන්බරාවල හදලා තියෙනවා ඒ මියුසියම් එකේ මේ පාලමක යන්න තියෙන්නේ ඒ පාලක වටේට හදලා තියෙන වීදුරුලින් ටියුබ් එක ඒ වීදුරු හිමීර කරකිනවා ඉතින් ඇතුළේ යන මිනිහට අත්තට දෙකම අල්ලගෙනවත් බැලන්ස් නැහැ. මගට ගිහිලා ආපහු දුවන්නේ. යන්න බෑ. ඒ මොකද යාට අර පිටයිකෙන් තමයි තමගේ ප්‍රොජෙක්ෂන් එක ගන්නෙ. ඒ ප්‍රොජෙක්ෂන් එක ගන්න හැම ගන්න වේරියබල් එකක්ම වෙනස් වෙනවා. ඉතින් මනුෂ්‍යයගේ කණේ ඇතුලේ තියෙන ඔක්කොම අප්සෙට් ගිහිල්ලා එළියට ආවත් ඔක්කාර වෙනවා. මොන පඬිතුයද කියන්නේ ඔය සංඥා විපල්ලාස ගැන කතා කරන මට යන්න ගිහිල්ලත් මහත් කරකයි කරකයි ගියා. මම තමයි හොඳ යන්න ඉස්සලා දන්නවා මේක මේ මේ මේ කකා ගොන්චිලාව කියලා. ඒ උනට මොන විදියෙන්වත් දැන් ගිය වාර ගිහිල්ලා නිව්සීලන්ත වල තියෙන අර මැජික් වර්ල්ඩ් එකේ අද මට මතක නැහැ. ඒ කාමරේ හැදලා තියෙන්නේ අංශක 15 කුස් කරලා. ඉතින් ගිහිල්ලා හිට ගන්න හදනකොට වැඩනවා. ඉස්සරහට අඟල් 15ක් නැමිලා ඉනකොට කාමරේ කොහොම මිනිහා කෙරේ. ඒ වතුර පේන උඩට ගලනවා. හිට ගන්න ගියාම වැටෙනවා. කාමරෙන් එළියට ගාම මොකක්වත් නැහැ. ඉතින් මිනිස්සු 70ම ගණන් සල්ලි දෙවලා ගිහලා අර කාමරයට ගිහලා ස්තුති කළේ නෑ. මේ බලාදරම හම්බ කරන්න තියෙන එක තමයි මේ පිස්සු ලෝකේ ඒ පරු සෙල්ලම් ටිකක් තියෙනවා. ඉතින් ඒ සංඥා ලෝකේ මේ භාවනා කරනකොට තමන්ට තේරෙන පටන් අර ගන්නවා තමන් ගත්ත අරමුණ වෙනස් වෙනවා ඒකට දක්වන ආකල්ප වෙනස් වෙනවා. ඒක බලන්නේ මමයා වෙනස් වෙනවා. ඉතින් රෙෆරන්ස් පොයින්ට් එකක් නැති වෙනවා. අපි කියන්නේ ඇඩ්‍රස් නැතුව යනවා. එතකොට මේ මනසට තේරෙනවා සද්ධාාවක් නැන්න සද්ධාව තේරෙන ඉතින්දි තමයි සද්ධාව තේරුම් ගන්න මේ බුදුජානනාංශය කියලා තියෙනක ඇත්තයි බුදුජානනාංශ මේක ඔබට දැක ගන්නයි දීලා තියෙන්නේ. ඔක දකින්න සද්ධාව කඩා ගන්න එපා. අපිට ඉස්සල්ලාම කැඩෙන්නේ සද්ධාව තමයි. මගේ අරමුණ වැරදි ඇති. මට සතිය නැති වෙලා ඇති. මම ඉඳගත්තු භාවනා මධ්‍යස්ථානයක් නැහැ ගුරුවරයෙක් නැහැ කියලා තමන් අර අත්දකින්න එකේ තියෙන වෙනස් වෙන සුළු ගතිය අවබෝධ කරන්නේ නැතුව ඒක බාහිර දේවල් වලට ඇට්‍රිබියුට් කරනවා. ඉතින් ඒ නිසා භාවනා ලෝකෙදී පේන මොනම දෙයකවත් මොනම ගන්න දෙයක් නැහැ. මේක එක නයික එක නයිකට මේ විපස්සනා ඥාන කියනවා, ඒකට ධ්‍යාන කියනවා. එක එක මට්ටම් වල දැන් තැන් වල තියෙනවා. නමුත් ඒවා ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනකොට ඉතාමත්ම අමාරුයි කෙනෙකුට මේ ඔක්කොම මොන මානවයටම හරියන විශ්වගත මෙන්න මේක පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ මොන තාලෙන්වත් කියන්නේ මේක මේ විපස්සනා ඥානයක් කියලා මොන තාලෙන්වත් කියන්නේ නැහැ. පළවෙනි සැරේ දකින්නකොට නෙමෙයි දෙවෙනි සැරේ. එකම දෙයක් තියා දෙවෙනි සැරේ බලනකොට වෙනස්. තුන්වෙනි සැරේ බලනකොට වෙනස්. ඉතින් කොහොමද පළවෙනි එකනට දකින්නකොට උද්‍යප්පේ ඥානයයි ඒක දෙතුන් සැරේ බලපෙක කරන තියෙන උද්‍යප්පේ ඥානය සම්පූර්ණ වෙනස්. ඒකට තියෙන ඇට්‍රිබියුට් මොනක්වත් හිතින්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒව හදාගෙන ඒවගෙන් මේ පාරවල් හදාන ලිත් හදාගෙන කටයුතු කරන්න යන මිනිස්සයා මොන්න තරම් නිත්‍ය සංඥාවකද ඉන්නේ මොන්න තරම් හීනකද ජීවත් වෙන්නේ කියලා බලනකොට කවදා යථාබෝධයක් කියන්නේ මේ අනිත්‍ය භාවය අනිත්‍ය ලක්ෂණය අනිච්චානුපස්සන කවදා කරයිද කියලා හිතෙනවා මුළු භාවනා ලෝකෙම තියෙන්නේ ඔන්න නිත්‍ය අනිත්‍ය දේ නිත්‍යයි කියලා හිතාගෙන ඒකේ මේ මේ හැතකුම් කණු හයි කරන්න හදනවා රෝඩ් සයින් හයි කරන්න හදනවා ඒ තරම් මේ හීන මායාවක තියෙන. ඉතින් මේක මුළු එකම මේ අනිත්‍ය බව තේරුම් ගන්න ගියොත් කොමියුනිකේට් කරන්න බෑ. ඒ නිසා තමයි සර්වචනාංශ මේ කාටවත් බණ නොකියන්න හිතාන හිටියේ මොකද දීපු ගමන් අල්ලනවා. ඒ නිසා මේ පේන දේවල් නරක නෑ. මේට වැඩිය වෙනස් වෙන භාවයට ආවත් මෙව එකකවත් නිමිත්තක් ගන්න දෙයක් නෑ. අරමුණක් ගන්න දෙයක් නෑ. මේකෙන් මමයා ස්ථාවර කරගන්න යන්නේ නැතුව මේ වෙනස් වෙන සුළු භාවයේ පෙන්වන සංඥා කවුලුව මේ සංඥා ජනේල මේ කියලා තේරුම් ගත්තොත් අපිට තේරුම් ගන්න වෙනවා රූප කියලා වෙන ජනේලයක් තියෙනවා වේදනා කියලා තව ජනේලයක් තියෙනවා සංස්කාර කියලා එකක් තියෙනවා විඥානය කියලා එකක් තියෙනවා මේක හැබැයි ආර්යම ජොලිතන ඒ සංඥාකට ගිය ගම සබ්බේ පුතුජන උම්මත්තකා කියලා බුදුජානන්සේ කියලා තියෙනවා කතා දෙකක් නෑ හැම එකම ජීවත් වෙන්නේ උගේ පිස්සු ලෝකේ පිස්ස විතරයි නැත්තේ පිස්ස නෑ පිස්ස වෙනයි පිස්සු නැති හැම එකකටම පිස්සු. දුයිනා වෙනවල. යා පිස්සු නැහැ කියලා ඉතින් ඉනා. කොහොමද පිස්සු? කොහොමද සීල බයෙන් දැනන්නේ අපිට මේ මේ ලැජ්ජ බයක් වෙන්න දෙයක් නැහැ. ඔක්කොටම එකම එකම පිස්සන් කොට ඉන්නේ කට්ටිය. ගරු ස්වාමින් වහන්සේ මාගේ අත්දැකීම් කිහිපයක් පහත දැක්වේ. කරුණු හතක් යටතේ තියෙනවා. පළවෙනි එක සක්මන් භාවනාවේදී ආපසු හැරෙන්නට ඇති බව කල්තියාම දන්නා නිසා සතිය නොකඩවා පවත්වා ගැනීමට මා ගන්නා උපක්‍රමයක් ඇත. එනම් එතන නැවතී අංශක 90ටම ආපසු හැරෙන්නේ නැතිව ඒ වෙනුවට වේගය මදක් අඩුකොට තරමක් වක්‍රාකාරව ආපසු හැරීමයි. එවිට සතිය දිගටම පවත්වාගත හැකිය. ආපසු හැරෙන්නේ සතියෙන් නිසා ක්‍රියාව වෙනස් වුවත් සතිය දිගටම පවතී. දෙවෙනි කොටස සක්මන් භාවනාව කරගෙන යන විට ශරීරයේ රොබෝ කෙනෙකු ලෙස ක්‍රියා කරන ආකාරයද අත්දැකෙමි. ඒ කාලය තුල සිතෙහි කෙලෙස් නැති බවද අද්දුටුවෙමි. තුන්වෙනි කොටස ඇතම් විට සිතවිල්ලක් පැමිණියත් යෝනිසෝ මනසිකාරයෙන් එය හඳුනාගෙන ඉක්මනින්ම සිත නැවත සක්මනට සිත යොමු කරන ආකාරයද අද්දුටුවෙමි. හතරවෙනි කොටස සක්මන් කරන කාලයේ ගෙවී යත්ම එයද කාලයේ ගෙවී යෑමක් නිරුජ්ජන්ති යන සිතවිල්ලද පහළ වෙයි. ඇතම් විට හුස්මෙහි සිත පිහිටවන විටද උපපජ්ජති නිරුජ්ජන්ති ලෙස සහ තවත් විටක උත්පාද වය ධම්මිනෝ වශයෙන් මෙනෙහි වෙයි. ඒ දෙස සතුට සිතෙන් බලා සිටීමට පුළුවන්. පස්වෙනි කොටස ස්වාමින් වහන්සේ බණාසන්නට පටන්ගත් පසු පසුගිය කාලය තුල මාගේ සිතට යම් වේදනාවක් පැමිණිය හොත් මම ඒ වේදනාවට චෝදනා නොකර ඉපදුනා නම් වේදනාවද විදිය යුතු බව සිහියට නගාගෙන වේදනාව පිළිගතිමි. නමුත් ඒ පමණින් වේදනාව ඉවත්වන්නේ නැත. එවිට ඒ වේදනාව උච්ච අවස්ථාවට පැමිණෙන අයුරුත් නිරුද්ධ වී යන අයුරුත් බලා සිටිමි. සමහර විට දින දෙක තුනක් යාමට ඉඩ ඇත. එම වේදනාව සංසාරයේ කරන ලද අකුසලයක ප්‍රතිඵලයක් ලෙසත් පෞගෙවී යාමක් ලෙසත් සැලකමි. ඉන්පසු ඒ වේදනාවට සම්පූර්ණයෙන්ම ඒ වේදනාව සම්පූර්ණයෙන්ම ගෙවි ගොස්ය. එය නැවත මෙනෙහිවන්නේ සාමාන්‍ය එදිනෙදා සිදුවීමක් ලෙස පමණි. 6 වෙනි කොටස අද දින භාවනාවේදී ඇති වූ ශබ්දය කරදරයක් ලෙස නොදැනුනි. එයටද සිත යොමු කර ශබ්දයත් සමගම සිත සංසුම් වීමට ඉඩ දුන්නෙමි. ශබ්දයත් හුස්ම රැල්ලත් අතර භාවනාව පවත්වාගෙන යාමට හැකිවිය. සක්මනද එසේමය. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. එසේම වේවා. මේ අන්තක 90 හැරිලා තියෙන 180ක් හැරෙන්න ඕනේ පොතේ හැටියට. මේ නිසා හැරිලා එන යන්න ඇති කෙලිම කොපෙන්ඩි කියලා හරහාට ගිහිල්ලා තියෙන්නේ. අත ගන්න කොට වැරදිලා තියෙනවා. ඒ මොකද අර ශීඝ්‍ර ජ්‍යාමිති ඉගෙනගෙන මනිකම තියෙන්නේ. මේ බ්‍රහතෝරණ ඇති. කොහොමම කරලා එන දේ දරා ගන්න ගියාට පස්සේ මේ කිලෝරක් නැති පරේෂණ රාශියක් තියෙන්නේ මෙතඩ් එකක් ඇත්තෙම නැහැ. ඉතින් කරන්න ඕනේ මේවා ගණන් නොගෙන ඉන්න එකයි දැනගත්තා පස්සේ ගණන් ගන්න තියෙන දැනගන්න තියෙන සියල්ලටම නමක් සමීකරණයක් දෙන්න ඉස්සෙල්ලා මේක වෙනස් වෙනවා දැනගත්තට පස්සේ ඉන දෙයට ලෑස්ති වෙන එකයි කියලා දැනගත්තට පස්සේ ලක්ෂිකුත් එකක් ක්‍රම තියෙනවා එන්න මේක තේරුම් ගන්න තමයි අමාරු යෝනිසමංස්කාරය නෑ කියලා කියන්නේ මොකද්ද හිතනවා ෆික්ස් ෆෝමියුලා එකක් ඇති ෆික්ස් මෙතඩොලොජි එකක් ඇති ෆික්ස් තියරි එකක් ඇති ඉතින් ඒක තමයි අපි මේ අධ්‍යාපනයේ සෞත් වෙච්ච එකේ පාඩුව ඒ ලිනියර් සිස්ටම් එකට හිත කන්ඩිෂන් කරලා තියෙන්නේ. මේකේ නෑ. විවිධිනේ එන හැමදේම වෙනස් වෙනවා. වෙනස් වුණාට උඹට සතිය කඩා ගන්න දෙයක් ඕනේ උඹට වැඩේ ගත්ත සද්ධාව දිගටම ගෙනියන්න පුළුවන්. වීර්ය ගෙනියන්න පුළුවන්, සමාධිය ගෙනියන්න පුළුවන්, ප්‍රඥාව ගෙනියන්න පුළුවන් කියලා එන එක සීතු බලන්න පටන් ගත්තොත් හැමදාම රීජුවනේට් වෙනවා. හැමදාම තිරයන් වෙන්න පටන් ගන්නවා. අතිගරු ස්වාමීන් වහන්සේ මාගේ භාවනා අත්දැකීම පරයන්කයට වාඩි විගසම බොහෝ විට ආනාපානය දැනෙන්නේ ඊටාම සියුම් ලෙසය. ස්වල්ප වේලාවකින් එය දැනෙන නොදැනෙන ස්ථානයකට යයි. එතන තියෙන්නේ යම්කිසි චලනයක් පමණයි. මෙම චලනය දෙස බලා සිටින විට කීප වාරයක්ම එය වඩාත් සමීප වනවා දැනුනි. ඊළඟට දැන්නේ ගැස්සී නැවතත් චලනය වෙත යාමයි. මෙසේ මෙය 3-4 වතාවක් පමණ වූ පසු මා ඉතා උනන්දුයෙන් අප්‍රමාදීව මෙම චලනය දෙස බලා සිටියා. සිතට සැඟවෙන්න නොදෙන ලෙස ඒ චලනය සීක්‍රෙන් සමීපයට ආ විට එයට ශුන්්‍යතාවයට අවදිවීමක් වගේ වුණා. ඒපත් වූ తත්වය ඊටමත් නිශ්චලයි. චලනයක් සංඥාවක් නැහැ. නමුත් දැනීමක් තියෙනවා. මේ தත්ත්වය ටික වේලාවකට තිබී නැවතත් චලන தත්ත්වයට ගියා. මින්පසු මුළු පර්යංකයම මේ தත්ත්වය දෙන අතර විඩෙන් විට සිටිය හැක. මට දැන් පෙනෙනවා මීට පෙරත් කීප සැරයක් මෙතට ගිය නමුත් අගය කෙරුවේ නැහැ. ඔබ වහන්සේගේ උපදෙස් ඔබ වහන්සේගේ උපදෙස් තමයි වැටහුනේ මෙම தත්ත්වය අගය කළ යුත්තක් බවත් චලනය හා නිශ්චල తත්වයේ එකිනෙකට සාපේක්ෂ බවත් ඔබ වහන්සේට දිගාසිරි පතමි. ඒතර උපරිම චලනයට ගියාම ඒක තමයි නිශ්චලකම. අපි ලෝකේ නම් කියන්නේ චලනය කියන්නේ නිශ්චලකම අනිත් පැත්තනේ. උපරිම චලනයට ගියාට පස්සේ ඒක පිළියර ගත්තට පස්සේ ඒක සම්පූර්ණ සෙටල්මන්ට් එකක්. සම්පූර්ණ කාම් ඩවුන් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙක කිසිම වෙනසක් නැහැ. උපරිම චලනය කියන්නේ උපරිම tempat කරනවා. උපරිම tempat කරනවා කියන්නේ උපරිම චලනය. ඉතින් මේක අපේ සාමාන්‍ය දැනුමට ගැලපෙන්නේ නැහනේ. ඔබට ආව ෆිසික්ස් කියන පොත ලියන්න ගිහිල්ලා ෆ්‍රිජ් ඔෆ් කප්රා. ආයා ගිහිල්ලා මෝදු වෙල්ල බලන් හිටපුවාම පේනවා ජල අංශු අධ්‍යා බලන් හිටියොත් එකම චිත්තක්ෂණයක්වත් නතර වෙන්නේ උඩ නටනවා, කැටරෙනවා, බින්දෙනවා, ආයෙක තිනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට මට කොස්මික් dance එක තේරෙනවා. මට පේන අංශුවත් ඒ වගේ, බලහින් මාත් ඒ වගේ. මට නොපෙනෙන සියල්ලමත් ඒ වගේ. එතකොට නටරාජ රූපය ආඩ පේනවා. නටරාජ කියලා කියන්නේ අත් 16ක් තියෙන දෙවි කෙනෙක්. කකුලේ මාපටැංගිල්ලෙන් ඉන්නේ. මුළු ඔක්කොම මුළු ඇඟම නටනවා. ඉතින් ඊට පස්සේ මේ Hindu ආගම මිනිස්සු මේ කොස්මික් dance එක නටරාජ රූපෙන් පෙන්ලා තියෙනවා. ඊට පස්සේ මේ දෙක අරගෙන ගිහිල්ලා එයා ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන දෙකක් එකට ගැටෙනකොට ඇති වෙන චලනයයි ඒක ලියලා පොත ලියලා දැන් 15 වෙනි එඩිෂන් එකට අවිල්ලා යා කියනවා දැන් මම අවුරුදු 20ක් මම මේ තියරික ප්‍රසන් කරලා තියෙනවා කිසිම Hindu මිනිසෙක් මට අභියෝග කරන්නේ නැහැ. කිසිම භෞතික විද්‍යාඥයෙක් අභියෝග කරලා නැහැ. මේ ලෝකේ තියරිකක් හදාගන්න දෙයක් නෑ ඔක්කොම නටනවා. මොනම හැඩයක්වත් නැහැ කියලා. ඒක ටාවෝ ෆිසික්ස් කියලා දෙනවා. ඒ නිසා බාහිරේ යොක හොයලා ඇතුළත Taman දැනගත්තොත් මේ තියරි හදන්න හදන්නේ. ෆෝමියුලාස් හදන්න හදන්නේ. මේ නටන දේ ස්ථාවර කරගන්නනේ. විචාර කරපු ගමන් කර්ම වලට අහු වෙනවා. විස්තර කරපු ගමන් ටෙන්ෂන් එකට අහු වෙනවා. කරපු ගමන් ආතතියකට අහු වෙනවා. ඒ නිසා නටන එක බාර ගන්න බැරි කම. ඒක තමයි අපේ තියෙන පොළොමොට්ටලකම. එහෙම නැත්නම් අපි කියනවා ඒකට මේ ඇඩමන්ටේෂන් කියලා අපේ තියෙන. මේ සම්පූර්ණ දඟලන ලෝකෙක අපි මේ ස්ථාවර නීති හදන්න හදනවා. ස්ථාවර සමීකරණ හොයන්න හදනවා. ඉතින් ඒ ඔක්කොම බුදුජානනාථේ කියන්නේ මොන සමීකරණයෙන් හරි ගමන්නේ. මේක මේක වෙනස් වෙනවා කියලා බාරගත්තොත්. මේ මිනිස්සුන්ට ඉතින් වෙනස් වෙනවා කියලා කනගාට වෙන්න දෙයක් නැහැ. මොකද වෙනස් වීම ඒක නැත්නම් ඒක අනිත්‍ය ලක්ෂණය කියලා කියනවා. අනිත්‍යතාවය කියනවා. ඔබ ඉබදුනත් නැතත් ලෝකේ තියෙන එක. අනිත්‍යතාවය කියන එක බුදුන් ඉබදුනත් නැතත් ලෝකේ තියෙන එක. ඔබ ඉබදුනත් නැතත් ඔක තියෙන එක. ඔබ නිවන් දැක්කත් නැතත් තියෙන එක. ඔබ ස්ථාවර කරගන්න හදනකොට තමයි ඔක ගැටුම එන්නේ. ඒක උත්තරීම භාවනා දියුණුව කියලා කියන්නේ ඔබ වෙනස් වෙන සුළු බව නිසා ඔබ දීලා දාපන්. එතෙන් වෙනස් වෙන සුළු බව වාර ගන්න. ස්ථාවර භාවයේ දීලා දාපන්. ඒකෝට තේින්න පටන් අර ගන්නවා මේක ලොකු ගැඹුරක්. මේ ලොකු ෆිලොසොෆි එක. ලොකු ආගමක් කියලා නෑ මොකක්වත් නෑ. ගැටුම නැති වෙනවා. අර ස්ථාවර දෙයක් කියලා අල්ලගන්න හදනකොට තියෙන ගැටුම මේ මේක වෙනස් වෙන සුළු දෙයක් කියලා කිව්වට පස්සේ ඉවර වෙන එක වෙන්නේ. මුත් ඒක කර්ම ගෙවෙනකම් වෙන්නේ නැහැ. ඥානෙ හොඳට මෝරකම් වෙන්නේ නැහැ. භාවනාදී මේක යම් ප්‍රමාණයකට අත්දකින්නකම් වෙන්නේ නැහැ. ඒකනම් මේක නිකන් පොතේ දැනුමක් විදියට තර්කණයක් විදියට විතරයි තේරෙන්නේ. සර්වඥාසිකන මුළු ලෝකෙම වෙනස් වෙනවා දකින්න ඕන එක අරමුණක් කරන්න බලපන්. ඒ අරමුණේ වෙනස් වීම හරියට දන්නවනම් ඒකේ අනුමාන ක්‍රමයට අනික් ලෝකෙත් එහෙමයි කියලා තේරෙනවා. ඉතින් ඒක පරියන්කේදී විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඕනම තැනකදී වෙන්න පුළුවන්. භාවනාදී විතරකුත් නෙවෙයි සිද්ධ වෙන්නේ. අපේ වචනේ කියනවා. ඔව් ਸਰවචනanse එහෙම සිද්ධ වෙන කොතනකත් භාවනා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා මේ දැනට මේ අල්ලාගෙන තියෙන අගයන් ආඩම්බරයන් මම කියන දේ මම අදාන තියෙන ෆ්‍රේම් එක මේ මිනුම් කෝදු ටික ඒක දිහා හරි බලන්න කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. ඒක බාරගත්තට පස්සේ ආයි කවුරු ඇවිල්ලා මොන જાති කිව්වක්වත් ඒ ඒ කෙනාට ආයේ මේ මේවා නිත්‍යයි දුකයි සුබයි කියලා తాවකාලිකව ගෑනවා මිසක් ස්ථිරව ගන්න බෑ. ඒකට පුදුම සාන්තියක් පුදුමාකාර මේ ස්වභාවය හා මුසුවීමක් සිද්ධ වෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ගස් කොළන් වලට මේ අචේතනික වස්තු වලට ආතතිය නැත්තේ මොකද ඒව කවදාකවත් මේ නිත්‍ය දේ විදිහට අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් බාර ගන්න ගතියක් යාට නැහැ. මේ මිනිස්යාට තමයි මේක තියෙන්නේ. ඒ නැත්තම් සචේතනික වස්තු වලට විතරයි මේක තියෙන්නේ. මොකද සචේතනිකත්වය ඇති වෙන්නේ මේ අනිත්‍ය දේ නිට්ටය කරන්න ගන්න ප්‍රයත්නයේ උඩ තමයි. ඒක තමයි මේ චේතනා ඔක්කොම පහළ වෙන්නේ. ඉතින් තමයි චේතනාව පහළ කරගත්තොත් මේ සියල්ලම අනිත්‍ය විදියට බලන්න අනිත්‍ය විදියට පිළිගන්න. ඒකෝට නිකන් තමනුත් අචේතනික දෙයක් වගේ වෙනවා. තමන්ටත් මේක නිකන් රෝබෝ කෙනෙක් කරනවා වගේ සියල්ලම සිද්ධ වෙන තැනට යනවා. ඉතින් ඒක හරීම ලෝකේ තියෙන ලොකම సౌందර්යය කියලා කියනවා. ඒ ස්වභාවයට මුසු වෙන එක. කොස්මික් එන එකට මර්ජ් වෙන එක. එනතන් ගංගාවක් ගිහිලා හොඳට දිය දිය වෙලා යන එක. ඉතින් ඒක මේ වගේ පුංචි පුංචි මේ බබල්ස් වලින් තමයි සිද්ධ වෙන්නේ. අන්තිමට ඒකෙන් තේරෙන පටන් අර ගන්නවා. මේක පුංචි සිද්ධියකින් තේරුම් ගත්තට හැමදාම වෙන්නේ මේකයි කියලා. ඒකට මේ සරුවචන් වහන්සේ නිත්‍ය සංඥාව තියෙන කෙනාට ප්‍රශ්නයක් නෑ. ඔබ තියාගන්න. ඔක්කොම අල්ලගෙන දඟලන්න එපා එකක් කරගන්න. හරිද? මේක විතරක් හොඳට බලන්න. ඒකේ විපරිණාමය බලන්න කියන එක හරහා තමයි මේකට ෆෝමියුලා එකක් දෙන්න හදලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රතිපදාවක් දෙන්න හදලා තියෙන්නේ. නමුත් එක්කෙනෙක් කරන ක්‍රමේ තව කෙනෙකුට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා බුද්ධජානනාංශයේ මේ ප්‍රතිපදාවක් දෙන්න බැරි දෙයට ප්‍රතිපදාවක් දෙන්න හදන එක තමයි බුදුහාමරගේ තියෙන විශේෂ ඥානය සහ විශේෂ අනුකම්පාව කියලා කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පරිදි දැන් මට පරයන්කේ හා සක්මනේ ටික වේලාවක් රැඳී සිටීමට පුළුවන්. මේ වාරයේ ධර්මදේශනාවද මටම කියන දෙයක්සේ වැටහේ. ජීවිතයේ පසු කාලයේ දහමට යමු නිසාත් දැන් සීක්‍රේන් මහලුවියට ළඟා වෙන බව දැනෙන නිසා sorry. මේන් ප්‍රයෝජන ලබා ගැනීමට බැරි වෙයි කියා බියක් හටගෙනමින් පවතී. බුදුන්ගේ කාලයේ මහලු බැමිණියක් මෙහෙණි ආරාමයක මෙහෙණින් වහන්සේලාට ආවදේව කරමින් අත්වැලක උදව්වෙන් සක්මන් කර අරිහත් භාවයට පැමිණි බව අසා ඇත. අපටත් මානසික ශක්තිය ධෛර්යය වර්ධනය කරවා ගැනීම පිණිස කරුණාකර උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආච්චම්ම කෙනෙක් লীලා තියෙන කියලා හිතෙනවා. ඊළඟ ක්‍රමයට ආච්චම්ම කෙනෙක් লীලා තියෙන්නේ ඒ වුණාට මේ ওই නාකිකම තියෙන්නේ හිතේ තමයි. නැත්තම් Tamanට ඕන වෙලාවක තිරියන් වෙන්න ඕන නම් ඔය ඔක්කොම බැමි කඩලා දාලා තිරියන් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ සෝනා භික්ෂුණිය කරලා තියෙන වැඩ දිහා බලනකොට බුදුජානන්සේ වීරියවන්තී කාන්තාවන් අතර මේ ඉන්නා සද ප්‍රධානතන දීලා තිනවා. පැහැදිලා තියෙන දරුවෝ 20ක් වදලා ඒ දරුවෝ ගාවට ගිහිල්ලා උපස්ථාන ගන්නකොට ඉති ලොකු දුව ගාවට ගියාට පස්සේ ලොකු දුව ඉඟි කරනවලු මං විතරද ඉන්නේ 20ක් ඉන්නවා නේද මෙතන වැදිලා ඉන්නේ මොකද මගේ විතරද කන්න තින්නේ අනිත් කට්ටිය කාට යන්නේ නැද්ද කියන එක ඉඟි කරනවා ඊගාව එක්කනට කියනවලු දැන් මයි ළඟටයි ලොකෝයි දුවේ ඉන්නේ ලොකු දුවන ඉස්ලාම් දැක්ක එතන ලොකුද එතන ඵලයන් කියනවා ඊපස්සේ තේරෙනවා මේ මිනිස්සු අපරාධේ මනුස්සව පව කරගන්නවා මම හිඟාගෙන කනවා ඊළ පැවිදි වෙලා මේ පින්න පාත කරන්න හරි මේ බෑ ඒ නිසා ඉන්න භික්ෂුණීන් අහසට උපස්ථාන කර කර කටයුතු කරනකොට එතන තියෙන කන්දක් තිබුණාලු හිතාගත්තලු මේ අර කට්ටිය කියලාලු අත්තම අපි එනකන් කරදර වෙන්න එපා කුල ප්‍රස්ථාන කෙරුවට කමන්නේ අපි වට ප්‍රස්ථාන කරන්න කියලා සලකන දරුවෝ 20 දෙනෙක් වදපු අම්මා කෙනෙන්නේ. ඉතින් අම්මාට ඉස්සෙල්ලා කන්න නගින්න ඕනේ. ඉතින් මගක් නගිනකොට මොන තාලෙන්වත් බැරි. දැන් අර කට්ටිය උපද මේ පින්න පාති කරලා ඉස්ලා ඉන්නත් එපායි. ඊට පස්සේ හැරමිට වීම දාලා හතර නඩෙම ගියාලු කකුල් දෙකයි අත් දෙකයි දෙකම දාලා. දැන් හෙන්න ගීරිහෙලට නැග පපත් වෙනකොට උද්දටම හතේ. දැන් මොනවක්වත් කරගන්න බෑ. උඩට යන්නේක තමයි ලේසි වැඩේ ආපහු එන්නත් බෑ. ඊට පස්සේ තනිපනි ගාගෙන කොහොම හරි කරලා කන්ද උඩට යෑමේ රහත් වීම ඒකට සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා වීරියවන්ත මේ භික්ෂුණීන් වහන්සේලා අතර සෝණහාමුදුරෝ භික්ෂුන් වහන්සේලා අතර මේ සෝණා භික්ෂුණිය අගතන් පත්‍රලා දෙනවා. අද මේ ළඟදී මම දැක්ක අවුරුදු 120ක ආච්චම්ම කෙනෙක් බ්ලැක් බෙල්ට් එකක් ගහන gadol කැටයක් කැඩෙන්න ගන්න. කරාටේ ෂොට් එකක් දෙන්න. අපේ කෙනෙකුට 120 වෙනකොට 120ක් ඉන්න ඕනේ වට කරගෙන නාත උස්සන්න එක නැහැ, කකුල උස්සන්න එක නැහැ, කවන්ට එක නැහැ, පොවන්ට එක නැහැ. නේද උරතල්. තන්නේ කර උරතල් මේ නාකියොත් එකයි නාකිච්චොත් එකයි. මට බයයි හැබැයි මොකද මාත් නාකි වෙක නෙනේ. මොනවා කරයිද කියන්න බෑ. තනි කර මම හිතේ මවා ගන්න මේ තමන්ගේ මේ නොහැකියාව හිතෙන්ම වගන දෙයක් නෙකේ තියෙන්නේ. මේක මොනවාක්වත් හිත කියන්නේ කදාකත් වයසට නෙකන්නේ. ඕනේ නාකියෙකුට ඕකේ නාකිච්චයෙකුට මම ආරාධනා කරනවා. මේ ලුණු සුද්ධ ලුණු කැටයක් දිවේ තියලා බලන්න. ඉස්සල්ලාම ජීවිතේ ලුණු කැටයක් රස විඳපු හැටි දැන් රස විඳින එකේ වෙනසක් තියෙනවද කියලා. ලුණු රසේ වයසක යාමක් නැහැ. ලුණු රස ලුණු රස වගේ. කද්දාකත් වයසට යන්නේ නැහැ. ඒක නිසා අපි මේ බාහිර දේවල් ඔළුවේ දාගෙන බෑ කියන්න ගත්තොත් බෑම තමයි. පුළුවන් කියන පැත්තට යන්න ගියොත් බුදුහාමුදුරු ළඟම ඉන්නවා. ඒක නිසා වයසට යනවා කියලා නිකාං මේ හිත දෙන මේ ලනු කණ්ඩ යන්න එපා. මේ බෙල්ල කඩා ගන්න කඳුනකින් යන්නත් එපා. ඒක වෙනම කතාවක්. මම කියන්නේ එන ඉදිරියට එන දේ තමයි පුළුවන් ප්‍රමාණයට කරන්න බලන්න. සෝපාධර්මේ නතු කරලා ගන්න පුළුවන් තමයි. මේ පාලනයේදී ගරුතර ස්වාමීන් වහන්ස අද උදේ සක්මනේදී පාවහන් නොමැතිව සක්මනේ යෙදුණෙමි. පුරුදු පරිදි යන බවට සිහිය යොදමින් සක්මනේ යන විට পায় পায়ට විටක රස්නි බවත් සිසිල් බවත් දැනෙන්නට විය. වරහන් ඇතුලේ තියෙනවා අවුව වැටුන තන රස්නය සෙවනේ සිසිල. මෙසේ අත්විදමින් සක්මන් කළෙමි. පසුව අවබෝධ වුණේ මේ ධාතු වලින් දැනෙන වෙනසක් ලෙසයි. මේ ශරීරයත් සෑදී ඇත්තේ ධාතු වලින් නිසා වෙනස් වෙන දෙයක් යයි දැනේ. දැනෙන්නට විය. තෙරුවන් සරණයි. අවසරයි. අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් කිරීමේදී සක්මන් කරන බව හොඳින් දැනෙනවා. පයේ බරගතිය පොළවට තද වෙන ගතියක් දැනෙනවා. ටික වේලාවකින් සක්මනේ ඉබේටම යන බවක් දැනෙනවා. මෙසේ දැනෙන්නේ හිතටයි බරගතිය තද ගතියයි පඨවි ධාතුවේ ගති නිසා මේ හිතට රූපය එකතු වෙලා කරන වැඩක් නේද කියා දැනෙනවා. තවද ඉබේටම යන බව දැනීම හිත මුල් නොවි කරන බවයි දැනෙන්නේ. ස්වාමීන් වහන්සේ සති සම්පජන්‍ය කියන්නේ සිහිනුවණින් අරමුණු දැකීම නේද? ඒ කියන්නේ සිහියෙන් අරමුණවල යථා ස්වභාවය වරහන් ඇතුලේ ඇති සැටිය බැලීම නේද? මෙය අපට කරුණාවෙන් පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. අරමුණ මාරුණාට සත්‍ය කැඩෙන්නේ නැහැ කියන එකයි සම්පජඤ්ඤය කියන්නේ. එකම අරමුණේ සත්‍ය පවත්වනට සත්‍ය කියනවා. අරමුණ මාරුණාට ඉරියව්ව මාරුණාට මොන දේ මාරුණා සත්‍ය කඩා ගන්න යන්න පුළුවන් කියන එක තේරුම් ගන්නකොට ඒක සම්පජඤ්ඤය කියනවා. ඒ නිසා අපි හිතන තරම් ඉක්මනට සත්‍ය කැඩෙන්නේ නැහැ කියන එක අන්තිම වෙනකොට තේරෙනවා රහත් වෙනකොට තේරෙනවා සත්‍ය මොනම තාලකින්වත් කවදාකවත් කැඩිලා තිබිලා නැහැ. අපි චෝදනාවක් විතරයි තිබිලා තියෙන්නේ. බුදුජානනාථගේ ප්‍රකාශයක් කියනවා සතාධිපතිය සබ්බේ ධම්ම. ලෝකේ තියෙන හැම ධර්මයකම සත්‍ය අධිපතිකම් කරනවා. හැබැයි අර කාමච්ඡන්දයට බර එක්කනා කාමච්ඡන්දයට හිත ගියාම මට සත්‍ය තිබුණ නැහැ කියලා යාම චෝදනා කරගන්න. මොකද සත්‍ය තිබිලා තියෙන කාමච්ඡන්දේ. අරමුණේ නෙවෙයි. රහත් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ අරමුණු මාරුණාට මල් මාලේට මොන මල් ලැබෙනුවත් මල් මාලේ හරහා යන නූල තියෙනවා. ඉතින් ඒක තේරුම් ගත්ත දවසේ තේරෙනවා අපි මෙතෙක් කල සත්‍ය අව탁සීරු කරපු නිසා තමයි අපිට සතියට සමාදම් වෙන්න බැරි. මොනම අකුසල කර්මයක් කරනකොට සතිය තියෙනවා. ඒක දන්නවනම් අකුසල කර්මයේ අකුසල ගතිය අඩු වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්නමින් යන ගමනක් තමයි මේ තියෙන්නේ මේ සතියට අකුල් හෙලන්නේ නැතුව සතිය නෑ කියලා පශ්චාත්තාප කළා සතිය නෑ කියලා ඉච්ඡා බංගතරපත් වෙන්නේ නැතුව සතිය නැති බව දැනගත්තේ මොකද? සතිය නැති බව දැනගන්නේ සතියනේ. නැත්තම් කොහොමද දන්නේ සතිය නැති උනායි කියලා. කියන්නේ මම ඉන්නේ හැම වෙලාවෙම සතිය කියලා හැකි සංඥාවෙන් පටන් අරගත්තොත් accountability එක එනවා. book keeping එන්න පටන් අර ගන්නවා. ඒකවල තේනවා ඉස්සර මේක නෑ කියපු නිසා නෑ. දැන් තියෙනවා කියන සතිය. නිසා මේක තේරුම් අර ගැනීම සඳහා බාහිර කිසි කෙනෙක් වගේ වෙන්නේ නැහැ. කිසි දෙයක් අවශ්‍යත් නැහැ. සමීකර 100ට 100ක්ම තමගේ ඒකේදී දක්වන ආකල්ප විතරයි තියෙන්නේ. ඒක නිසා මේ සති ධර්මයට යම් වෙලාවක අව탁සිරු කරා නම් ඒකේ සාපේ තමයි සංසාරේ. නෑ මම උපරිම මොන දේ කරත් සත්‍ය ධර්මයේ මුල් තැන දීලා සත්‍යයට මුල්කත්වයේ දීලා සත්‍යයට සභාවේ සභාපතිකම දෙනවා කිව්වට පස්සේ සත්‍ය මුළු සම්පූර්ණ ආරක්ෂාව සලසලා දෙනවා ධර්ම ආරක්ෂාව සලසලා දෙනවා. අයි වෙනස තමයි යන්නේ යෝගාවචරයක් වශයෙන් අත්දකින්න. සම්මානේ ප්‍රශ්නේදී මම මගේ මං අහන්නේ මේකටම සම්බන්ධ කරගෙන දැන් අපි වැරද්දක් කරන වැරදි වැඩක් කරනවා නම් ඉතින් අකුසලයක් වෙනවා නම් ඒකට ඒක අකුසලයක් කියලා අපිට මතු සතියට ඒක නෑ මතක් කරලා දෙනකොට ඒක යෝනිසමනසිකාරය. අකුසලයේ කියන එක ඩිෆයින් කරන්න ගත්තොත් ඒ අකුසලයක් වෙන තමන් හැදිච්ච කල්චර් එකේ හැටියට නේ. නෑ ඒ තමන්ගේ කල්චර් එකේ හැටියට තමයි ගිල්ට් එකේ. නැත්තම් නෑනේ අපිට පිටපැද දෙනකොට අපිට කුසල කුසල් තිබුණේ නෑනේ. මේක කවුරු හරි අපිට දාපු ආටිෆිෂල් එකක් නේ. ඒකනේ කල්චර් එක කියන්නේ. ඒනේ අප්බ්‍රින්ගින් එක කියන්නේ. ඉතින් ඒ නිසා එකම දෙයක් දෙන්නේ කරුවාම ගිල්ට් දෙකක් හැදිච්ච අප්බ්‍රින්ගින් එකේ හැටියට. ඒ නිසා යේසුස් වහන්සේ දුන්නේ ancestral guilt එක. ඒ ආදම් සාහේ වගේ තියෙන වැරද්දක් කියලා. අපිට එහෙම එකක් දීලා නැහැ. බුදුජානනාංශේ දීලා නැහැනේ බේසික් ගිල්ට් කියන වචනේ බුද්ධ ධර්මේ නැහැනේ. මේ අපි හදාගෙන තියෙන අපි දන්නේ මේක මගදී අපි ආරූඪ කරගෙන අයියෝ විඳින විඳින. මෙහි මෙහි ඔය නෑම් ව්‍යාපාරේ බහලා ඇවිදින හැටි අපි ලංකාවේම දැක්කනම් ආවගේ අම්මෝ මේකත් ලෝකයක් ධර්මානිස් කියන්නේ මොකද මුන්ට කිසිම බයලජ්ජාවක් නැහැ. මෙහෙදි ගානක් නැහැ ඒක මෙහෙනේ. මම නිව්සීලන්ත ගියාට පස්සේ මම දැක්කා ඒ අම්මේ තාත්තා එකේ කෙල්ලෙක් ඉන්නවා අමුතුම තාලට හැම ගහපු අලගෙඩියක් වගේ. ඉතින් මං කිව්වා මම මේ කෙල්ලට ගිහිලා කතා කරලා මේ කෙල්ලට හේතු ගන්නන්න පුළුවන් වෙයිද? දැන් ලංකාව වගේ රටක මේක මේ මිනිස්සු නිකන් බලන්නේ තරකටනේ බලන්නේ. ඊට පස්සේ මම ළඟ හිටුවා සාංශ දවසක් කතා කරත් ඒ ළමයට තේරෙන්නේ නැහැ මොකද ඒ ළමයා හැදිලා තියෙන්නේ එතන සීලම කියන ග්‍රීෂ්ම ඍතුවට. ඉතින් අපි රෙදි ඇඳුවට දාඩිය ගහ දාඩියනකොට උඹ වකනවාද? මොන ඇඳුම් ගන්නවද? මම කොමන්න ආසයි වෙනම කෙනෙක් විදිහට දෙල්ලුවෙන් ගෑණෙක් ඉන්නවා දකින්න එක. ඒක වෙනම කතාවක්. නමුත් ලංකාවේ දැක්කොත්. අද හාමුදුර කෙනෙක් වශයෙන් මම මේක දිහා බලනකොට වෙන කෙනෙක් දැක්කොත් මොකද ඒ ළමයට ගිහිල්ලා අපි කොන්ෆරන්ස් එකක් තියලා යාට හේතු ගන්නන්න ගියොත් අම්මා තියාන තාත්තා තියාන මෙන්න මෙහෙම එකක් අපේ ලංකාවේ තියෙනවා කියලා මොන විදිහින්වත් බෑ ඒක ඒක හේතු ගන්න. ඉතින් ඒ ළමයට ඒක අකුසලයක් හෝ ඒ ළමයට සදාචාර කැඩීමක් නැහැ. ඒ ළමයා ඉහදිච්ච පරිසරයේ ඇතිනේ. මම ගන්නේ නිදර්ශනය කාටත් කැපී පෙනෙන නිසා. ඒ වගේම අසුචි ටිකක් කරනවා කියලා බල්ලෙකුට. උරු ජීල් ටිකක් ඉන්නේ නැහනේ. ඉතින් අපේ බල්ලා ගෑවොත් අපිට ගිල්ට් එක එනවා. අල්ලපු ගෙදර බල්ලා ගාවට අපිට ප්‍රශ්නෙකුත් නැහැ. මේ මේ ඕගනිසා අපි මේ හදාගෙන තියෙන සදාචාරයේ නিত্য සුඛ සුභ ස්ථිර එකක් නෙවෙයි. ඒකේ මේ කල්චර් එකෙන් කල්චර් එකට වෙනස්. මේකම ඇවිත් පය 1000කට කියලා කියන්නේ ඇවිදිනකොට තේනවා. එක එක පරිසරවලදී මේ මිනිස්සු හැසිරෙන ක්‍රමේ තව පරිසරයකට ඉතාමත්ම අසෝබනයි. ඒ නිසා ඔය ගිල්ට් එක හෝ වැරද්ද හෝ කියන එක පසුබිමට සාපේක්ෂව මිසක්ක ඇබ්සලියුට් වැරද්දක් කියලා ලෝකේ එකක්වත් නැහැ. වැරද්දක් වෙන්න බෑ ලෝකේ. වැරද්දක් නැහැ තියෙන හේතුඵල ධර්මය ලෝකේ තියෙන. මේ සියල්ලම බුදු හැඩ පේන හේතුඵල ධර්ම. අපිට හිතනවා ඒක නොහේතු ධර්මයක්. නොවිය යුත්තක් කියලා. ඉතින් අපි ඒක අහගන්න හදමු. හදන්න පුළුවන් නෑ පල්ලෙහාට ගන්න ගඟ උඩහාට අරවන්න බෑනේ. අපිට පුළුවන් ආයෙකට කමන්නේ කියලා ඉන්න. ඇඩප් ඇඩප් වෙන්න පුළුවන් අපට. ඒක තමයි යෝගාවචරකම කියන්නේ. ඒ කියන්නේ අත් දෙක වාගෙන මේ අඥාන උපේක්ෂාව නෙවෙයි. මම නෙවෙයිනේ මේ දේ වෙනවා. ඉතින් ඒ නිසා ඒ අපි ඔය අර්ථකථන දෙන්න හදන හරි වැරදි ටික අනිවාර්යෙන්ම මතක තියාගන්න බෑග්ග්‍රවුන්ඩ් එක කිව්වේ නැත්නම් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ බෑග්ග්‍රවුන්ඩ් එකට ඒ කල්චරල් අප්බ්‍රින්ගින් එකට තමයි මේක වැරද්දක් වෙන්නේ. කෙලස් කිව්වොත් හරියන්නේ නැහැ. ඒක කොහොම කවදාද අපි මුස්ලිම් මිනිස්සුගෙන් කියලා කෙලස් කියලා කියන්නේ බෑ. පිටු කරලා දෙන්න බෑ. අපි ආත්ම කීක මුස්ලිම් වෙලා ඉන්නේ අපි දැන් මේ ඔක්කොම බෞද්ධ කරන් දඟලුවාට අපි මුස්ලිම් වෙලා ඉන්න වෙලාවට අපිට කවුරු හරි ඇවිල්ලා මේ කෙලස් කියන එක පෙන්වන්න හදුවනම් එහෙම මේ કોઈ දෝ නැති නීති පද්ධතියක් ඔළුවේ දාගෙන වටෝටුන්නක් දාගෙන මොකට මේ විඳවන්නේ නිසා ඇබ්සලියුට් මේ මේ ඔය අපි හිතන සම්මත ලෝකේ කේවල වශයෙන් මොනම දෙයක්වත් ලෝකේ නැහැ අපි ඉපදිනකොට මොනක්වත් ගෙනාවෙන්නේ දිනාට පස්සේ අපිට මේ කන්ඩිෂන් කරපුවානේ මේ ඔක්කොම. ඒ කන්ඩිෂන් එක කොච්චර අහු වෙනවද කියලා හිතන්න නිකමට. මරණය ගැලෙව කන්ඩිෂන් එක මරණය විතරනේ. වෙන මොනවාක්වත් වෙන වෙන දෙයක් නැහැ. නිසා මේ අපි කන්ඩිෂනින් එකට එහෙම නැත්නම් මේ தත්වගත වීමට අපි ඒක දාතික උරුමයක් බවට පත් කරන අපේ දරුවන්ට දෙන්න කොච්චර තටමන. ඊට පස්සේ අනිත් ඔක්කොටම සිංහල බුද්ධහම ගන්නන්න අපොට ගහගන්න නටනවා. අපි දන්නේ මේක මේ අපින් ණයට ගත් එකක් කියලා. ඒ නිසා ඒව ගැන කතා කරන්න අමාරුයි ආගමික ලෝකෙ. ඒ නිසා බුදුරජාණන් නිවන් දකින්න පුණ්‍ය පාප දෙක පහින කරන්න. තිබ්බව දෙක අතර නැති එකට කදාකත් නෙමෙයි දකින්න. පුණ්‍ය පාපම් පහිනස. යාට තමයි බ්‍රාහ්මණය කියලා කියන්නේ. පුණ්‍ය පාප කියලා කියන්නේ සදාචාරවාදය. ඒක තමයි ආගම ලෝක ඔළුවට එක්සජරේට් කරලා ඒකෙන් තමයි කට්ටිවාදයක් සහ නිකායවාදයක් සහ මිනිස් කැඩීමට පාවිච්චි කරනවා. උදාහරණයක් කියනවා ඔබ ඔබ ඩිකන්ඩිෂන් කරනකොට ඕක උඹට වැදගත්. ඩිකන්ඩිෂන් වුණාට පස්සේ ඔබ වැදක් නැහැ. ඕක ඕක අතහැරලා දාලා යන්න ඕන. හරිම අමාරු. ඒක තමයි අපිට තියෙන අමාරුම දේ. අපි මේ අල්ලගෙන දෙන අල්ලගෙන ඉන්න මේ සිංහල බුද්ධ ආගම. මුළු විජයවත් ගලවන්න බෑ. ඒක හොඳට මතක ගන්න සමාජ ධර්මයක් අපිව අල්ලලා තියෙනවා. පෞද්ගලිකට දැනස කියන පෞද්ගලිකව උඹට ඕක කිසිම අදාළ නැහැ. ඔබ මෙහෙට ආවේ මේ සමාජයේ බලාපොරොත්තු නෙවෙයි. ආව ආපු එනකොට තිබුණේ ෆ්‍රෙෂ්නස් එක අපෝ ගන්න බැරි තරම් අමාරු වෙట్లా නැහැ. මේ తాවකාලිකව ලැබිච්ච මේ කන්ඩිෂනින් එක ඩිකන්ඩිෂන් කරන්න පුළුවන්. train your mind and change your brain. ඉස්සර කිව්වේ බෑ මේක hardwired අවුරුදු 6 පෙන්නනට පස්සේ වෙනස් කරන්න බෑ. දැන් කියනවා neuroplasticity නිසා භාවනා කරලා කරලා හිතට මේක වැද්දුවොත් බ්‍රේන් සර්කිට් එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ රීබර්ත් බෝන් අගේන් කරන්න පුළුවන්. එතකොට සදාචාරයේ එතනින් යන ওই පින පව හොඳ නරක හරි වැරදි ලාභ පාඩු යසස ආයස ওই දෙකෙන් ওই අටේනේ අපි හිර වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට බලන්න ඒක කොහොමද අෂ්ටෝක ධර්ම කම්පණ වෙයි කොහෙද නිවන් දකින්නේ. අපි දැන් කොච්චර මේ රාම වේදේ හිර වෙලා ඉන්නේ කියලා බැලුවොත් සිංහල බෞද්ධය ගැන සෝරි කියලා හිතෙනවා. ගලවන්නම බෑ. මොන විදිහින්වත් ගලවන්න බෑ. ඒ විතරක් නෙවෙයි. කවුරු හරි ඒක ගැන ගලවලා ඉක්මවලා කතා කරොත් එනවා. ඔක බුද්ධ හමුන කරන නරකක්. ඕක ඔය හෙරටික්ස් කොහොම කතා කරන්න එපා. කියලා වල ඒගොල්ලන්ටත් ඒ එහෙම එහෙම පෙන්ලා දෙන්න හදන කට්ටිය සදාචාරවාදී නෑ කියලා කියනවා. ඒක හරීම සාකැස්ටික්. හරීම උපණ්ඩනයක්, උපහාසයක්. ගිය කෙනාට තේරෙනවා නේ මේ මිනිස්සු අල්ලගෙන තියෙන අල්ලගෙන ඉල්ල පිටලෙල්ල ඒ අගයන් ආඩම්බරයෙන් අල්ලගෙන කතා කරන හැටි. හැබැයි ඒක හොඳට දැකගත්තට පස්සේ විශේෂයෙන් මේකේ තියෙන ආදීනව ටික දැක්කට පස්සේ පේනවා නිකන් උපාධි කෝට්ටයක් දාගත්තා වගේ ඕනනම් කෝට් එක ගල්වලා බිම තියන්න. තරපේ කැවහලන්න වගේ ඒ කෝට් එක ගල්වලා බිම තියන්න පුළුවන්. ඒ ඒ ගැළවිල්ල තමයි විපස්සනාදී සිද්ධ වෙන්නේ. විපස්සනා දක්වා සමාධිය තෙක්ම කෝට් එක ඇඳිල්ල කරන්නේ. එක එක කෝට් අඳිනවා. ඇඳලා ඉවරලා එංගලන්තේ පරණ පැටන්, කොළඹපුරේ යලුත් පැටන්, කොළඹපුරේ පරණ පැටන්, ගමේ තොට යලුත් පැටන්, පරණ කෝට්, පරණ කෝට් කියන්නේ තින්නේ කුරුම. ඔක්කොම පරණ කෝට්. මේ කෝට් එක ගලවන එකට ගියාට පස්සේ අන්තිමේ එක විහිළුවක් වඩටපත් වෙනවා. මම දන්නේ මේ මේ කියාගෙන ආපු කතාවට මම හරස් කැපුවා. එතකොට සර්මහන්ස මට හිතුනේ දැන් හොඳයි කියලා හිතුවත් නරකයි කියලා හිතුවත් ඒක සිතුවිල්ලක් විදිහට කියන සිතුවිල්ලක් කියලා එහෙම තීරණයක් ගන්න ආපු එක වැරදි කියලා හිතනකොට. එතකොට මේ කවුද කතා කරන්නේ? මම ඔව් මම කැමතිද මම අයින් වෙනවා දකින්න. මම කැමතිද මම බංකොලොත් වෙනවා දකින්න. මම යන්නේ හොඳයි නරකයි කියලා කියන්නේ. ඔව් ඒක නිසා මම යා කැමති වෙයිද මම යා නිහිලිස්ටික් මම යා නලිෆයි වෙනවා දකින. ඒක වෙන්න ඕන නේද? නෑ නෑ මම කියන්නේ කැමති වෙයිද? කැමති. ඒ නිසා මිනිහා දෙන ලණු කාලයක් උඩ ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම යා දෙන ලණුවක් කාලා මම යාගෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ විඥානේ නාටක නාටකම තේරෙන්නේ නැද්ද අපට? මේ විඥානේට ඇත්තටම ඕනද තමයි නැති වෙන්නේ. නෑනේ. එයා කොහෙන් හරි ඔලුව උස්සන්නේ හදන්නේ. අරක නැත්තම් මේක කියලා ඒ නිසා ඕක නෙවෙයි ක්‍රමය. ඕක නොවෙන්නෙත් නොවේ ක්‍රමය. ඒකර තේරුම් ගන්නකොට මේ හිතවිල්ලක් කියලා හිතන්නේ කවුද? ඒත් හිතමනේ. හිතවිල්ලත් හිතේ. හිතවිල්ලක් නෙවෙයි කියලා කියන්නේ හිතේ. හොරා ගැම්මෙන් පේන ආපම මගේ පුතා තමයි හොරකම් කරුවේ කියලා අම්මා මේ මේ මේ මොකද්ද ආවේශ වෙලා කියයිද? අමාත්‍යගේ නැතුව හවල් බන්නේද මගේ පුතා තමයි ඊයේ හොරකම් කරුවේ කියලා පුතා අම්මා කියයිද ආවේශේ? ඒකත් නැසී ඔලිසෝමයි සදාරේ මේ මේ මේක තාම ඉන්න පිස්සුව කියලා තේරුම් ගන්න එක විතරයි තියෙන්නේ. මෙහෙම හිතන එකක් පිස්සු. කලින් තිබුණ එකක් පිස්සු. මේ සියල්ලම වෙනස් වෙන සුවින් නිසා ඔයාලා ටෙන්ෂන් ගන්න එපා. ඊගා වෙන මෝඩ් එකට ලෑස්තියක්. ඊගා වෙන මෝඩ් එකට ලෑස්තියි. ඉතින් මෙයා එකින් එකට ඉන්නට පච කියලා කියලා කියලා කියලා. උසාවියේ පච කියනකොට තේරෙනවා එක වචේ වහන්න වච 1000ක් කියනවා. ඒතර උසාවියට තේරෙනවනේ. නඩුකාරයට තේරෙනව නෙවෙයි. ජූරි සභාවේ උසාවියටම තේරෙනවා. ඒක තේරෙන්න පටන් ගන්නවා අපි රීසන් අවුට් කරා නම් පච මොනම දෙයක් හරි රීසන් අවුට් කරා නම් කොහොමරක් විශ්වාස කරන්න බැරි පදනවා ඊටදී උංගාවක් වෙනස් ඒ කන්සීව් කරන්න හැටි රීසනින් වලින් නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ රීසන් කරා නම් සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එක සෙකන්ඩ් හෑන්ඩ් තියරි එක සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එකක් කද්දාකටුත් එක නෑ ඒ නිසා තුත් එක වසංගන අර සද්දා රුචි ආකාර පරිවිතක දිට්ඨි ඥාන කන්ති ආදී වශයෙන් පහක් බුදුහාමර කියන මේ පහෙන් එකකට කියන තුත් එක නැහැ කියලා මතක තියාගන්න. තමගේ රුචියට කියන තුත් එක නැහැ. අසුවිරු ඥාන වලට කියන තුත් එක නැහැ. පෙරවිසු කවුරු හරි කියපු පොතක සුද්ධ ලියවිල්ල තියෙනවනම් ආකාර සද්ධා රුචි. සද්ධාවෙන් පිළිගත්තනම් තුත් එක නැහැ. රුචියට පිළිගත්තනම් තුත් එක නැහැ. කවුරු අසුවිරු ඥානකින් ගත්තනම් තුත් එක නැහැ. තර්ක කරුවා නම් ට්‍රුත් එක නෑ. මම මේක මගේ බිලීෆ් එක කිව්වා නම් ට්‍රුත් එක නෑ. ඒ ගන්න දේ තුළ ට්‍රුත් එක නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒකට සද්ධාහට අහු වෙන්නේ නැති කියලා විහිගන්න දේ තුළ ට්‍රුත් එක තියෙන්න පුළුවන්. චක්කී සූත්‍රයේ සුද්ධ කරලා පෙන්වන බුදුජාණන් වහන්සේ අපි එක එක විදිහට මේ ඔප්පු කරන්න හදන හැම ක්‍රමයකම හිලක් තියෙනවා. ඒ නිසා ඒ පහේම තම තමා බලන්න. තම තමා බලන වෙනම ඩයිමන්ෂන් එකක් අහුවේ මේ වාද කරලා නෙවෙයි මම මේ තේරුම් ගත්තේ. රුචියට නෙවෙයි මම මේක තේරුම් ගත්තේ. සද්ධාවට නෙවෙයි තේරුම් ගන්නේ it's a truth. ඒ කවදාවත් ප්‍රූ කරන්න ඕන ගමන්නේ it's a truth. ඉතින් මේ හැම එකකම අල්ලන අල්ලන අපි ගන්න හැම යාඩ් ස්ටික් එකම ඒකේ බොල් බව, ඒකේ හිස් බව, ඒකේ පච ස්වරූපය පිළිබඳ සාකස්ටික් කරන නිතරම. ආකාරයෙන් සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක කියන්නේ රෂනල් තින්කින්. දිට්ඨි නිජාන ගන්න. ඒ කොයි එකට ගියත් කඩාවත් ඇත්ත නැහැ. ඇත්ත නොතිබෙන්න ඕන තරම් ඉඳ තියෙන කියලා බුදුසසුන කියනවා මේ හැම පහේම දුර්ලභකමක් තියෙනවා. ඒක මොකද්ද? සද්ධායෙන් බාරගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාහ නැහැ කියලා විසිකරපු දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ඒසා බුද්ධ ආගම සද්ධායෙන් බාරගත්තා කියොත් ඉච්චර ලොකු මහ දෙයක් නෑ මොකද මොකද්දෝ එකක් නිවන කියලා හිතාගෙන අල්ලගෙන තියෙන්නේ. ඒක තුළ නිවන නොතිබෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ දෙක ඒ පහ නැතුව වෙන මෙතඩොලොජියකුත් නැහැ. ඒ නිසා මෙතඩ් එක නිතර වෙනස් වෙනවා. අපි යම් දෙයකින් මොන හරි ප්‍රූව් කරන්න මේක ඩිස්ප්‍රූව් වෙලා ඉවරයි. හ්ම්? පාටලෙවනවා නේද? හදිසියෝ මට තෝරලා තියෙන කොහොම හරි මේක සම්පූර්ණ අවුල් කරලා සම්පූර්ණ කරකවලා අර කාට් කුට්ටම වගේ ගහන්න තියෙනවනම් බේබි කපන්න තියෙනවනම් කරකවල ඇතයි. ඔයා කියනවා වැඩිලා කියලා අපි කියන්නේ වැඩි අදහස. ඒකට කියන ambiguity of eh, ambiguity of uh, the truth. මොකක්ද ඒ කියන්නේ reality. යන්න වෙලාම ambiguous. අපිට අහු වුණා නම් වැරදිලා. මෙතන දෙකක් අහු වුණා කිව්වනම් වැරදිලා. ඒක දැනගන්න ඕන ඔබ ලනුවක් ආන. ඕක ඕක චැලෙන්ජ් කරපන්. මේ චැලෙන්ජ් කරාට ඊගා තව විදිහකට කරනවා. දැන් අන්තිමට ඒක ඒකම මැනිෆෙස්ට් වෙනවා රියැලිටි එක. ඒක සද්ධාවට ඕන දෙයක් නෙවෙයි. රියැලිටි එකට සද්ධාවක් ඕනෙත් නැහැ. රුචියක් ඕනේ කරන්නේ නැහැ. ආකාර පරිවිතක්යක් ඕනෙත් නැහැ. මේ අහුදුතු සුද්ධලියවිලක් ඕනෙත් නැහැ. විසු මේ දිට්ඨියක් ඕනෙත් නැහැ. චංකී සූත්‍රය කියවන. චංකී සූත්‍රය එක තැනක තියෙන දෙතුන් බලක මේ මහා මේ සර්වඥාන්සේ සඳහන් කරලා චංගි සූත්‍රයේ මේ මේ කාපටික මානවකයට බුදුරජාණන් වහන්සේ දෙන දීමන කාපටික කියලා කියන දාම අඩු වයස්කාර හොඳම ත්‍රිපිටකේ පාරගු වෙච්ච මිනිසෙක් එයා අහන ලස්සන බුදුරජාණන්සේ වගේ කන්ෆියුස් වෙලා අහනවා අහන්න අහන්න අහන්න අහන්න එක එක ගලවලා ගලවලා ගලවලා මජ්ක්‍ධිමනිකාය 95 සූත්‍රය මම හරි ආසයි ඒකේ ඉදිරිපත් කරලා තියෙන ක්‍රමයට කියනවා ඊගාට කලකාරාම සූත්‍රය ටිකක් කියන්න. කලකාරාම සූත්‍රෙත් ඔක්කොම කවුරු හරි ගත්තනම් යාචිතික්‍යාව ඔක්කොම කුඩු කරනවා. ඔක්කොම කුඩු කරලා බුදුන්සේ ආයෙත් ඇඟිල්ලෙන් අල්ලන බබෙක් ඇවිදිනවා වගේ අරගන්න අරගන්න යනවා. උඹට වැටෙන දේම පටන් ගන්න. කවුරුත් කියන මොන දෙයක්වත් අල්ලන්න යන්නේ. ඒකට ස්වාමීන් වහන්සේ ඒ මොහොතේ යාගන්න පුළුවන් නම් යනදී දැකලා ඒ ආදීනම දැකලා අයින් කරන එකයි. අයින් කරන්න ඕනේ ඒක අයින් වෙනවා. උකට තීරිය හදන්න යන්න. තියරිය හදන්න යන්න එපා. මම දැක්කා කියලා කියන්නත් මොකද දීගායක දකින්න හම්බෙන්නේ මේක දැක්කයි කියන්නේ. මොනක් කරන්න දෙයක්. ඒ නිසා හැම මොහොතෙම අලුත් වෙනවා දැන් උපදිච්ච පදේ. කියන්න දෙයක් නැහැ මේ ගොළු වෙනවා. ඉතින් මුනි කියලා කියන්නේ ඒකයි බුදුජානනාංශයට මියුට්. කියපු ගමන් අහුවෙලා ඉවරයි ඒ ෆ්‍රේම් එකට වැටෙනවා. ඒ බුදුජානස කියන හැමදේම කියන්නේ ෆ්‍රේම් එකක් හදන්න එපා කියන එක තමයි. ක්‍රමයක් හැදුවනම් ආගමක්, නිකායක්, sectarianism, frustration. හැම දෙයකටම අලුත් වෙන්න බලන්න කියලා අනිත්‍යතාවයෙන් ඉස්සරහින් තියලා තියෙනවා. මේ සතිය කියනකොට දැන් අපි හැම වෙලෙම මොනවා කරන්නේ කියලා සතිය නැතුව අපිට කරන්න බෑනේ. අපි මේ කාර් එකක් කෙලෙව්වා. ඒ සතිය හන්දන ඉලවන්නේ. ඉතින් හැබැයි සමහර වෙලාවට ඒක කරගෙන ගියත් මොන හැදියා කම්තර කාර් එකේ දොර ලොක් කරන්න අමතක. එතකොටද සතිය නැත්නම් නෑ අපිට එකක් මතක් කරනකොට අනිත් ලෝකෙම අමතක වෙනවා කියන එක තීරේක. මම මේක දිහා බලනවා කියලා කියන්නේ ලෝකෙම අමතක කරනවා. ඉතින් ඒකට මේක බලපු නිසා මේක අමතකුණයි කියලා වෙනම අපිට වෙනම තීරයක් ඔප්පු කරන්න ඕනේ අපි බලනවායි කියලා කියන්නේ අපිට ඇහිල්ල නෑ. බලනවා කියලා කියන්නේ ගඳ බැලිල්ල නෑ. ඉතින් බලනවා කියනකොට මට ගඳව දැනුන්නේ නැහැ කියලා වෙනම ස්ටේට්මන්ට් එකක් කරන්න ඕනේ නැහැ. 100% බලනවා කියලා කියන්නේ අනිත් පහම වැඩ නැහැ. ඒ නිසා එකක් සිලෙක්ට් කරයි කියලා කියන්නේ ගොඩක් රිජෙක්ට් කරන එක. අපි ඒක දන්නේ නැහැ. අපි මේ එකක් සිලෙක්ට් කරන්න පණිනොයි කියලා කියන්නේ. ගොඩාක් රිජෙක්ට් කරනවා. ඒකට සාපේ තමයි සංසාරික. ඒ නිසා මම කියන දේ තමයි මම එකම කෙල්ලෙක්ව සිලෙක්ට් කරලා නැහැ. <laughs> ඔක්කොම කෙල්ලෝ මට තියෙනවා ෆුල් ඕපන්. මම ටිකට් එක ඕපන් නේ. ඉතින් මට මේ බැඳපු මිනිස්සු වගේ ගෑනිට තරහක් මගේ ළඟ නැහැ. ඉතින් වඳින්න තු ඊට පස්සේ තියෙන ජොලි ඒකයි. එකක් සිලෙක්ට් කරලා නැහැ. ඉතින් ගොඩක් රිජෙක්ට් කරලා නැහැ. කොයි එකත් වේකන්සි එක තියෙනවා. ස්වයංවරයකට ලෑස්ති ඕන වෙලා. සමහරවිට කතා කිව්වා ඒක. දැන් මේ කියන්නේ ආ කිව්වයි කියලා කියන්නේ මේ කියන්නේ ඒව තමයි. තේරෙන්නේ නැහැ කාටවත් තේරෙන්නේ අපි ඉක්මනටම සිලෙක්ට් කරන්න පුළුවන්කම මැනේජ්මන්ට් එෆිෂන්සි එකක් විදිහට හිතනවා. ඩිසිෂන් මේකින් කියලා හිතනවා. ඩමන් දන්නේ කොමිට් වෙන බව. ඥානපෝනික ආමතුරු කියන ඔබ එකක් සිලෙක්ට් කරපුවාම මුළු අනිත් සියරම අමතක කරනවා then they have gone forever you will never get a chance select කරන්න එපා නම් evenly suspended attention එකක් තියාගන්න choices awareness එකක් තියාගන්න suspended decision then you are ever alert ever living not committed not selected good and bad everything is happening by itself why should you jump and commit ඔකට නේද ස්වාමීන් වහන්සේ ආරම්භන සතිය කියන්නේ. ඕනේ නමක් කියතයි. ඔකට ඕනේ නමක් කියන්න පුළුවන්. සතිය පැත්තෙන් කිව්වත් කියදායි ඕනෙකින් කියදායි මේකට අපි හරි බයයි අපිට ඕනේ ඉක්මනටම මගේ බැංක් account එක fix කරගන්න මගේ රක්ෂණ සහතිය fix කරගන්න මගේ identity card එකක් හදාගන්න permanent residency ගන්න ඔක්කොම අපි හදන්න ඉක්මනට fix වෙන දේ ඊට පස්සේ මේ ඉන්නේ කුරුසෙන් තියලා ගන්න අර අපි යවන පස්සේ කියලා කියලා වුණා සුරසෙන් කියලා යන ගැහුවා. සම්මත නිත්‍යා බය කියන එක ලෝකපාලක ධර්ම කියලා කියන්නේ. ඒකේ ඇත්තක් තියෙනවනේ. ඕනස් අධිකම වැද්දෙක් වුණා ඒ නිසාගේ ස්ටෑන්ඩ් එකක් තියෙන ඒ මිනිහට තියෙන ලැජ්ජා බය ඒගොල්ලන්ගේ විවකට. ඒක අනුවනේ මේ ලෝකේ වැඩ කරන්නේ. ලැජ්ජ බය තිබුණාට ලැජ්ජ බයෙන් තියරිස් හදපු ගමන් වර්ධිනවා. ඒක තමයි. නමුත් ලැජ්ජා බය කියන දෙක තියෙනවා නේද? ඒක ලෝක ඒක ඒක ලෝක ස්වභාවයේ ඒක ලෝක ස්වභාවයේ තියෙනවා. ඒක නිසා ඒක මානවයාට දඬු ගඳක් කරගන්න ඕන කමක් නැහැ. කරදරයක් කරගන්න තව කෙනෙකුට පණවන්න ඕන කමක් ඔබ ලැජ්ජ බය දැනගන්න කියන්න ඕන කන්න ඉස. දැන් ඒ කියන්නේ අපි දෙන්නම එකඟයි මම වැඩ කරු කෙනෙක් හිටියා දැන් නෑලා. දුන්දාසිරි ඉතින් දවසක් අපේ ක්ලිනික් එකේ වෙලා කතා වෙනවා ලෝකෙ වැඩි හොඳ කරන්න. එයා අහනවා Do you think that we all are either bipolar or schizophrenic? Oh. So I said, Lord Buddha has said, Sabbe Satta Ummattaka. Sabbe Putujjana. Sabbe Putujjana Ummattaka. ඒක නිසා so I say that is why we are born. ආ yes but I think මොකද එයාට මිනිස්සු තේරෙන්නේ නැහැ මට මොලේ අමාරුවක්ද කියලා that is why we are bored people ඉතින් ඇත්තනේ ඉතින් ඒක ඒක පිළිගත්තයි කියලා අපි අවතක්සේරුවටපත් වෙන්නේ අපි ඉන්නේ volatile values වල ඒව ස්ථාවර කරගන්න මේ ಜಾතිවාදයක් හදන්න ආගම් වාදයක් නිකාය වාදයක් ඒක තිබුණට කමන්නේ උඹ ළඟ උඹ අහවල් දෙයක තමයි ඒක දෝෂයක් නෑ නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ ජීවිතය සඳහා ඒක ඒක දැනගත්තයි කියලා තමයි පහත්තත් එක්ක වැටෙන්නේ නැහැ. අපි මේ මේ අගයන් ආඩම්බරයන් ඕනේ නැහැ කිව්වට අපි මේ තිරසනෙක් වගේ ඇසිඩන්ට් යන්නේ නැහැ. මේ චීන අගයන් ආඩම්බර අගය කරන ඉන්න තැන අපේ දන්න වෙන තැනකට ගියාම මේ අගයන් ආඩම්බරයන් නෙවෙයි වෙන එකක්. ඒකට ඒකට ඇඩැප් වෙනවා. ඒ ඇඩැප්ටේෂන් එකේ හැකියාව තමයි ප්‍රති මේ මේ පරිණාමය කියන්නේ ජී ඕන තරකට ඇඩැප් වෙන්න පුළුවන්. ඒකට දන්නවා දැන් මගේ මන අපේ නෙවෙයි දැන් මම මෙතන ඉන්නකොට when you go to the Rome you have to behave like a Roman. වවුලේ ගිහිල්ලා වැවිලිට ලව් කරන්න කියලා පුටුවක් ඉල්ලුවොත් හරියනවද? මම මෙතන වැඩගත්තාම තේකා මට පුටුවක් දීපන් කියලා පුටු පුටු ගන්න බෑ වැවිලිකට ලව් කරනවා. එළියට ඉන්න බලන්න යන්න වෙච්ච. ඕකේ සිම්පල්. ඒ නිසා අපිට කොයිතරම්ද ඉන්න වෙන්නේ එතෙන්ට ඇඩප් වෙන්න පුළුවන් කියන එකයි බුදුදහම කියන සර්වඥතා ඥානය. ඕනම දැනකට උන්වහන්සේට හැඩ ගැහෙන්න පුළුවන්. හැබැයි හැඩ ගැහුණා කියලා ඒක ස්ථාවර කරලා ඒක අගය කරනවා නේ වෙන තැනකට ගියාම ආරක මම අතෙන්දි මෙහෙම වුණා එච්චරයි. ඉතින් ඊය වෙන එක. ඒක මේ වසංගනවත් නෙවෙයි. ඒ තැනට ඕන විදිහට කටයුතු කරා. ස්ථානෝචිත ප්‍රඥාව. ඒ ඒ රේන්ජ් එක අපි කවදාවත් එක්ස්පෝස් කරන්න කැමති නැහැ. අපි පුරුම ස්ටීරියෝටයිප් කරලා ඉන්නේ. මට ඕන විදිහට ලෝකේ හදන්න හදනවා. මට හැද ගැහෙන්න පුළුවන් හැකියාව වෙන්නේ නැහැ. මොකද අපි අර නිත්‍ය සංඥාව නිසා. මොකද සත්පුරුෂයා කවදාකවත් ඒකට පොර දාන්නේ නැහැ. සත්පුරුෂයා කියන මේක හරි ඔබ මෙතන හොඳයි. හැබැයි ඔබ වෙන තැනකට කියලා හැද ගැහෙන්න දන්නේ නැත්නම් කණිකෙත් වෙන්නත් බෑ අපිට මගියෙක් වෙන්නත් බෑ අපිට යෝගාවචරයක් වෙන්නත් බෑ අපිට පැවිද්දෙක් වෙන්නත් බෑ අපිට භ්‍රමචර්ය රකින්නත් බෑ. උපයනයි ගා ප්‍රශ්නද. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී දැනීම ඉතා සියුම් වී ගොස් සහැල්ලුවක් ශරීරයේ නොමැති බවක් අත්දකි. ශරීරයේ සමහර තැන් පමණක් විටින් විට දැනේ. පහත සඳහන් අත්දැකීම් ඔබ වහන්සේට ඉදිරිපත් කරන අතර කරුණාකර පැහැදිලි කිරීමක් කර දෙන්න. 1 ඇඟ සමහර විට ඇඟ සැහැල් වී සිටින විටදී කටට කෙලෙණීමක් නොකඩවා සිදුවේ. උල්පතකින් ගලන්නක් මෙන් වරණතුලි. දෙවැනි එක ශරීරයේ දෙතනක පමණ එනම් හිස් මුද්‍රේ සහ නළල මැද දල වශයෙන් කිතික වෙන ස්වරූපයක් දැනේ. තුන්වෙනි එක භාවනාවෙන් නැගිට ටික වේලාවක් යනතෙක් ශබ්දවලට අති සංවේදී බවක් දැනෙන අතර ශබ්ද ඇසෙන විට කන දීර්ඝයන ස්වરૂපයක් දැනේ. ইহත අධ්‍යක්ීම් තුනෙන් භාවනාව අතරතුර කටට අධික ලෙස කෙල ගැනීම මදක් බාධාකාරී නමුත් අනිත් අධ්‍යක්ීම් භාවනාවට බාධාක් නැති බවද කරුණාවෙන් සඳහන් කිරීමට කැමැත්තේ. තෙරුවන් සරණයි. ඉතින් එක එක ක්‍රමවලට කියන්න පුළුවන් එකක් මේක ගන්න සංඥා අනිත් එක එක එක ධාතු කොටස් එක එක වෙලාවට කිපෙනවා. ආපෝ ධාතු කිපිච්චාන් පස්සේ Tamanට මේ ගෑවිලා තියෙන හැම තැනම දාඩිය ගන්නවා වගේ තේරෙනවා. කටෙන් කෙලෙනවා වගේ තේරෙනවා. ඇස්වලින් කඳුළු වෙනවා වගේ තේරෙනවා. කණේ කං කරු ගන්නවා. ඉතින් හැම තැනම ඕජාව ගලන ගතිය තේරෙනවා. ඉතින් ඒක මේ තේරුම් අරගන්නකොට මේ අපෝ ධාතුව මම ඉන්නවා කියලා කියන භාෂාව. ලොකු සංජි පොතේ ලියලා තියෙනවා. යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගන්න ඕන ධාතු කිපිලා. මේ ආපෝ ධාතුව කිපිලා. ඉතින් මේ හතර දෙනා එක්කෙනෙක් එක වෙලාවක කිපිලා. හතර දෙනාට එකවර කිපෙන්න බෑ. එකෙක් කිපෙන්නේ අනිත් තුන දෙනා තලා වෙනවා. ආපෝ තේජිලාට තේජෝ කිපෙන්නේ නැහැ. වායෝ කිපෙන්නේ නැහැ. ඒක නැතුනට පස්සේ තව කෙනෙක් නලියන්න පටන් ගන්නවා. ඒක තමයි කොහොල්ලනවා, ඒක තමයි කම්පණ කරනවා, ඒක තමයි තම්පත් කරනවා. තාතනක රත් වෙනවා, තාතනක සීතල වෙනවා. ඉතින් මේ කොටස් මට ඕන විදිහට නේ වැඩ කරන්නේ. ඒක ධාතුවක්වත් දන්නේ මම ඉන්නේ ඇඟක කියලා. මම ඉන්නේ ඉත්‍ත්‍යාවක් ගා, මම ඉන්නේ පුරුෂයෙක් ගා කියලා ඒකත් දන්නේ නැහැ. ඒගොල්ලෝ වැඩ කරන දැන් මම ඒකෙත් හිත පීඩා ගන්නවා. භාවනා කරනයි නලියන්නේ. භාවන කොටයි කියලා ගලන්නේ. භාවන කොටයි රත් වෙන්නේ. එතන අපි තේරුම් ගන්න කැමති නෑ මේ මම ආයනේ හරහා ධාතු මනසිකාරයම තමයි එක එක සංඥා වැඩ කරන්න ඇති. ඒ සංඥා වල තියෙන ගතිය තමයි මුල් ස්වරූපයට වග උත්තර නොදී වෙන තත්වයකටපත් වෙනවා. දැන් අපි තමයි බලන්නේ අතින් මෙතෙන්ට ඇයි ගියේ. මොකද්ද සම්බන්ධය? ඒකේ කිසිම වගවීමක් නෑ. මේ කෙලෙසේ මේ නික්ලේශයට යනවා. මේ කම්පණය මේ චංචලයට යනවා. මේ උණුසුම මේ සිසිලසට යනවා. ජීවිතය බලා සිටීමේ හැකියාවක් තියෙනවා කියන එකයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. ඒක තමයි යෝගාචරක තියෙන තපස කියන්නේ. මේ කොයි දෙයක් තිබුණත් මේක තුනෙන් එකකට නේ කියන්නේ මට මේක ටිකක් ඉරිටේටින් අනිත් එක මට ගාණක් නැහැ කියලා. ඔය තුන්වෙනි එකත් ඉරිටේෂන් එක නොකර ඉන්න පුළුවන් නම් ඊගාට ඔයිටත් වැඩි ලොකු එකක් එයි. එයාවත් main thing is not to worry. කියලා දිහට යනකොට සමාධිය කරගෙන ඉන්න තමයි. ඒක වෙන්න ඕනෙකම නැහැ. කෙලගිල්ල ඉවරලා බලන්න ආයෙත් ආනාපානෙට එන්න පුළුවන් නම් ඊට පස්සේ තියෙන ආනාපානෙ ඉතින් අර කෙලගිල්ල කියලා මුකුත් වෙලා නැහැ. ඒකනේ අපි මේ හැරෙනකොට කලිමු සතිය නම් හැරෙනකොට පස්සේ සතිය නම් හැරණයි කියලා කෙලෙස් උපදිලා නැහැනේ. ඒ ෆෝමියුලා එකට දාලා බලන්න මොන මොන දඟලිල්ල දඟලුවට පස්සේ ආයෙත් තමන්ට හිත ගන්න පුළුවන් නික්ලිෂී තැනකට සතියට ඒ අතරමැදදී සතිය කැඩිලා ඕක කෙලෙස් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා තියෙනවා කෙලෙස් නලිෆයි වෙලා. ඒවා අහෝසි බාටපත් වෙලා. ඒක උඩ තමයි හાર્ට් එකක් ඉගෙන ගන්න ඕනේ කෙලෙස් අහෝසි කරන්න ඇති. කර්ම අහෝසි කිරීමේ තියෙන එක හරි හරි ලොකු සෙල්ලමක් නේද බං. ඊට පස්සේ බරපතල දෙයක් කරනත් කියනවා හරි. යමලකට ඇවිල්ලා තියෙනවා මම කෙලෙසිලා නැහැ. මම කවකලෙස් මම කර්ම අහෝසි කරන්න ඉගෙන ගන්න. එනේන කර්මය අහෝසි කරනවා. පුංචි කර්මයක් එන්නේ ඉස්සර සතිය නම් පස්සේ සතිය නම් කර්මේ පරිසම් දීලා නැහැ. දීලා තියෙනවා නමුත් මම මට ඉන්ෆ්ලික්ට් වෙලා නැහැ. ඉතින් ඊටදී බරපතල දෙයක් ඇවිල්ලා ගියාට පස්සේ බලනවා ආ ඒක ඇවිල්ලා ගියත් මට ගානක් නැහැ. අන්තිම මරණය ඇවිල්ලා ගියත් මතක නැහැ මැරිලාද කියලා. අවුරුදු දෙහිල මතක් කරගන්න ඕනේ. ඒක දැන් ඉන්න දොස්තර කෙනෙක් කියන්න ඕනේ. ඔබ මැරිලා කියලා. දැන් සාමාන්‍ය. මේ වගේ රටක මොකකට තනියෙන් මැරෙන්න බෑනේ කාටවත්. දොස්තර කිව්වේ නැත්තම් මැරිලා නැහැ. දොස්තර කිව්වොත් අනිවාර්යයෙන්ම මොචටි කියලා දානවා මැරිලා හිටියත් දාන්න. ඒ හරි හෙල්ලමක් තියෙන. සාමාන්‍යයෙන් අපිට මැරෙන්න අයිතිවාසිකමක් නැහැ. වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙන තාක්කයි. අයියෝ උගුරුපට වේලුණත් සතුටු වෙන්නේ ඈ උගුරුපට වේලිනදියත් සතුටු වෙන්නේ බෙල්ල කැඩෙන්නෙත් නෑ ඔය අපි කොච්චර නටුවත් ඒ ඒ නාටකම යනවා අපි මේ අතරමැද ඩොට්ස් තියා ගන්න හදනවා ටැග්ස් තියා ගන්න හදනවා කිසිම ටැග් එකක් වැලිඩ් නෑ සීරීස් එකට සතිය යනවා අපි මේ නෑ කියලා චෝදනා චෝදනා කරන්න කිව්වොත් නෑ තමයි තියෙනවා කිව්වොත් තියෙනවා. ඒ තරම් අපි ਸਰබලධාරී. හැම කෙනෙක්ම ਸਰබලධාරී. මේ බුදුචානන්සේ කියන විදිහට සතියම ඉස්සරහින් තියාගෙන යනවා. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දුනේ ඊයේ දිනේ දුන් උපදේශ අනුව පරයන්ක භාවනාවට වාඩි වී මම ඉඳගෙන සිටිනවා යන්න දනිමින් වාඩි වී සිටීමි. වෙනදාමෙන් හුස්ම රැල්ල දෙස බලමින් මුල මැද අග නොබැලුවෙමි. එසේ සිටින විට ආස්වාසය ප්‍රකටව දැනේ. ප්‍රස්වාසය තරම් නොදැනේ. නිදි නැති බව දනී. ඉඳගෙන සිටින බව දනී. සෑහෙන වේලාවකින් නාසයේ කෙළවර සියුම් සුළඟක් ලෙස හුස්ම දැනෙන්නට විය. එය දිගටම පැවතුණි. වේදනාවක් දැනුනේත් නැත. අවසානයේ ලොකු හුස්මක් වැටුණු නිසා භාවනාව අවසන් විය. එවිට බැලුවිට පැවිද්ද ගෙවි තිබුණි. මා දැන් නිවැරදි ක්‍රමයට පිවිසද්දයි දැන ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි. මේක මේ සභාවට විචූරණ නගවන්න කැමැති නම් මේ විත්තිකාරයා නිින්ද කිල්ල නැති බව දන්නේ කොහොමද කියන කට උත්තරයක් මම ඉල්ලනවා. මට වේදනාවේ නැති බව දන්නේ කොහොමද? මිගලියතනට වේදනාවේ නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මම ඉඳගෙන ඉන්න බව දනි. ඉඳ කියලා නැති බව දනි. වේදනාවක් නැහැ. මෙන්න මේ තුන සපේලා උත්තර දෙන්න බෑන කොහොමද දනි ඉඳගෙන ඉන්නයි කියලා. කොහොමද දන්නේ මැරෙලා නැහැ කියලා. කොහොමද දන්නේ වේදනාවේ නැහැ කියලා. මම ලිඛ ලිඛිතව මම ලියලා තියෙන දේට අස්සම් කරලා තියෙන දේකට මම මේ කැඳවන්න උසාවියට මම හිතලා කියනා නෙවෙයි. හරි කොහේ හිටු ගන්න උසාවියට. නෑ කියන්නේ මම කියනවා අත්දැකලා තියෙනවා මම කියනවා මේ මේ තමන් ඉඳගෙන ඉන්න බව දනී කියලා ලියනකොට ඒ උසාවියට හේතු ගන්නඳ මොකෙන්ද දන්නේ ඉඳගෙන ඉන්නයි මේ පොළොඩ් කඩලා ඉන්නවා එහෙම කියලා ඉක්කොට ජීවත් දැනෙනවා අර ඒක තමයි ඒක කියන්නේ ඒතකොට මැරෙලා නෑ කියලා දන්නේ කොහොමද ඒ හුස්ම ගන්න ගැන වෙනම කතාවක් දැන් සාමාන්‍ය මැෂින් එකකට දැම්මට පස්සේ හුස්ම ගන්න කොහොමද බ්‍රේන් එක මැරලාද හાર્ට් එක මැරලාද කියලා ඒක වෙනම කතාවක් හුස්ම ගන්න එකත් අපි සාක්කියට ගමු. එහෙම නැත්නම් ජීවත් වෙලා නැහැ. එහෙමනම් අපිට පුළුවන් ද මැරිලා බව දැනගන්න. මැරිලා නැහැ නේද? මැල්ල නැති බව හරි දැන් ඔකට උත්තර දෙන්න නිසා පේනවා මට දැන් පේන ඕල්මන් ජීවත් වෙනවා කියන්නේ මම කියන්නේ ඕ ඔය විතර බැලුවොත් මැරුණා කියලා මට බව දැනගන්න බෑනේ අපිට නමුත් ඉන්න බව දන්නේ කොහොමද මට වේදනාවක් නැහැ කියලා දන්නේ කොහොමද දෙන්නට වෙන වේදනාවක් ආවම වෙනත කතාවක් නෙවෙයි දැන් මේ අත්දැකීම මේ දැන් මම මෙතන ඉන්නවා මට වේදනාවක් නැහැ මම කොහොමද ප්‍රකාශයක් කරන්නේ ඇයි වේදනාවක් නැහැ කියන්නේ නැත්නම් ශබ්ද නැහැ කියන්නේ නැත්නම් ඇයි මේ හිතවිලි නැහැ කියන්නේ නැත්නම් කොච්චරක් නැහැ කියන්න පුළුවන් ඇයි මේ වේදනාවක් නැහැ කියලා විශේෂ වාක්‍යයක් ලියන්නේ මොකක්ද මේකෙන් කොමියුනිකේට් කරන්න හදන්නේ වේදනාවක් නැහැ කියන්නේ වෙනකට වේදනාවක් හින්දා ඉන්න බෑ ඒ හෙට හැරෙනවා ඒ කියන්නේ තමන්ගේ කැරක්ටර් ට්‍රේට් එකක්. වෙනද මට තියෙන එකම බාධා වේදනාව. නමුත් අද වේදනාවක් නැතිකම ආශ්චර්යයක්. නමුත් යටින් තියන්නේ මොකද්ද? වේදනාවක් නැති බව කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? වෙරිෆයි කරන්නේ කොහොමද? මරණ නැති බව වෙරිෆයි කරන්නේ කොහොමද? මට මම ඉඳගෙන ඉන්නවා කියලා වෙරිෆයි කරන්නේ කොහොමද? මෙන්න මේ ගතිය භාවනාවෙන් දැවිලා තියෙන්නේ. මම මැරෙන්නේ නැති බව දන්නේ ක භාවනා කරලා ගත්ත ක්වොලිටි එකක්ද? නෑනේ. ඉතින් මේවා අපි දන්නේ නැත්නම් කතා කරන්නේ නැහැනේ. දැන් අපිට හැම ඉරියව්වෙදී මේක වෙරිෆයි කරන්න පුළුවන් නම් rahat වෙනවා කියන්නේ ඉතරයි. නමුත් මොකද මන් දන්නේ මම මැරෙලා නැහැ. මට නිින්ද ගිහලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. ඔතන සතිය කියන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම බලන්න බ්‍රේන් එකට හැම වෙලාවෙම හැම සෛලකින්ම මෙසේජ් එකක් එනවා මැරෙලා නැහැ කියලා. ඒ කියන්නේ මේ මේ මේක දන්නේ වැඩේ යන්නේ. ඒ නිසා මේ සිග්නල් එක උඩට යනවා. ගිහ ගමන් එහෙ ඩිකෝඩ් කරලා කියනවා රයිට් එතන පණ තියෙනවා. එතෙන්ට ආහාර දීපන් ඔක්සිජන් දීපන්. අපි කරලා දෙයක් නෙමෙයි මේක මේ. මේක මෙටබොලිසම් වල යන එකක් නේ. ඒකට අපි අවදි වුණයි කියලා කියන්නේ මේ අස්පනා අපිට වෙන දෙයක් කාගවත් දෙයක්වත් නෙවෙයි, තියරියක්වත් නෙවෙයි. ඔළුවට දාගත්ත කකාවකුත් නෙවෙයි නේ. මෙන්න මේක දන්නවනම් ඕක තමයි නිවන කියන්නේ. මට වේදනාවක් නැතිකොට නැති බව දන්න. තියෙනකොට තියෙන බව දන්න. ඒ දෙක වෙනසක් තියෙනවද? මොකද්ද වෙන්නේ? එදෙන තියෙනකොට තියෙන බව දන්නවා නැතිකොට නැති බව දන්නවනේ. මේ දෙකෙන් කිසිම සැලීමක් වෙලාට නැහැ කාටවත්. විකාරක හොඳයි මේක නරකයි මේක වේවා මොකුත් නැහැ ඒ නිසා අපිට මේ නැස්චාර්ත්‍ය තේරුම් ගැනීමේදී ඒ ව්‍යාකරණය අපේ පොතේ නැහෙනි මම මෙල නැහැ වේදනා නැහැ මම හිතගෙන නෙවෙයි ඉඳගෙන කියලා මේ මේ අපේ අත්දැකීම නිවන හැම වෙලාවෙම නැස්චාර්ත් අත්දැකීමක් නැස්චාර්ත් නැහැ නැති බව පෙන්නනවා. ඒක අපි ඕනියමටනේ බාරන්න තියෙන්නේ. අපි තියෙන දේවන්නේ වස්තු භූතල් කරන්න හදන්නේ. බුදුන්ස කියනවා තියෙන දේ හැම එකම වෙනස් වෙන සුළුයි. උන් නැති දේ වෙනස් වෙන දෙයක් නැහැ. ආනේ ඒ වාක්‍යයකට හොඳට දැන් තමයි භාවනා කරනකොට දැන් මම ඉඳගෙන ඉන්න බව දන්නවා. අන්න ඒකට සම්පූර්ණ අවධානය දීලා මේක වෙරිෆයි කරන්න. මේකට ඉමීඩියට්ලි මේක බලන්න. මේක ප්‍රත්‍යක්ෂණය කරන්න උත්සාහ කරොත් අර වර්තමාන තව තව අවදි වෙනවනේ. එන ගැහුවත් ගාණක් නැහැනේ. ඉතින් එතකොට යාගේ අවද නිවන එහෙම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂණේ වර්තමාන මොහොත පුදුම ශක්තියක් බාටපත් වෙනවා. පුදුම මේ ජවයක්. එහෙම නැත්නම් කොස්මික් එනර්ජි එකට මේ මර්ජ් වෙනවා. ඒක තියෙන දේවල් හොයනකොට අහම්බෙන් වගේ පේනවා අතන නැහැ මෙතන නැහැ කියලා. ඒක තමයි මේ ස්පාක් වෙනවා කියන්නේ සටෝර කියලා. කියන්න බලන්නේ තියෙන දේ. ඒකට පේනවා ගැප්ස් අහු වෙනවා අතට මෙතන. අන්නේ ગેප් එකට දැම්මොත් එහෙම ෆුල් ඇටෙන්ෂන් එක පේනවා. ඒක වයසට යන එකක් නෙවෙයි. ඒක ගැහැණු පිරිමකමක් තියෙන එකක් නෙවෙයි. ඒක භාවනා කරලා ගත්ත එකක් නෙවෙයි. තියෙන දේවල් හොයන්න හදනකොට තියෙන දේවල් දෙකක් මැද තියෙන ગેප් එකට වැටෙනවා. අන්ත දෙක අතහරිනකොට මධ්‍යම ප්‍රතිපදා ලැබෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදා නැස්චාර්තය. යමක් නැතිකම දික්ති නැහැ. ඒක විස්තර කරගන්න බෑනේ අපිට. වචන නැහැනේ. නමුත් අපි එකතු වෙලා බබාගේ භාෂාවෙන් පුළුවන් තරම් බලනවා ඒකට අපි එකඟ වෙලා අපි ඒක මතු කරමු. ඒකේ අනිත්‍යක් නෑ ඒක. ඒකේ දුකක් නෑ ඒකේ. ඉතින් මම කියාගන්න දෙයක්වත් නෑ. අනිච්චන් දුක අනාත්ත. නමුත් මේකෙන් තියර එකක් හදන්න බෑනේ. තියර එක හදන්නේ තියෙන දේ. තියෙන දේ නැති කිරීමෙන්. ඒතකොට නැති දේ ඉස්මතු වෙලා එනවා. ඒ නිසා අනිත් දවසේ භාවනා කරනකොට යම් වෙලාවක තමයි තේරෙනවා නම් මම මැරෙන්නේ නැහැ කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බලන්න. වෙරිෆයි කරන්න බෑ. වෙරිෆයි කරන්න ගන්න හැම උත්සාහයකදීම බුදුන්ට ලං වෙනවා. ධර්මයට ලං වෙනවා. එතම සංඝයා බවටපත් වෙනවා. සීලේ සීල සියක් අංග සම්පූර්ණයි. ගරුතර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය මේ ආත්මභාවයේදීම අවම වශයෙන් සෝවාන් මාර්ගඵලය අවබෝධ කිරීමට නම් ගිහියෙකු වශයෙන් ඔහු හෝ ඇයට නිර්දේශ කළ හැකි ජීවිතයට සම්බන්ධ කළගත් කරගත යුතු දෑ කවරේදයි අනුකම්පාවෙන් යුතුව දේශනා කරන සේක්වා. ඉතින් මේ විදිහට රිට්‍රීට් එකේ යන්න එපා දිගටම ඉන්න. මොකද ආටි ඔක්කොම දෙනවා. මේ කරගත්ත ඉතින් දිගටම කරගෙන යන්න ගිය තියෙනවා. හිස්ටරි වුණත් කොහොමද වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මේ මූලික ඉඳලාම කියලා දෙන්නේ. ආය වෙනම සිලබස් එකක් නැහැ. මේ අංගගත දෙයක් ඇත්තේ නැහැ. මේ කරපු ටික දිගට කරගෙන යන්න මට මට තේරෙන විදිහට මම විශ්වාස කරන දේ මම කියන්නේ. ඒක තමයි මේ මාර්ග ඥානෙ. ඒක තමයි මාර්ගය කියන්නේ. දෙවෙනි ප්‍රශ්නය වඩාත් නුවණට හුරුවන්නේ මේ ආත්ම භාවයේදීම අමෝෂෙන් සෝවාන් මාර්ගඵලය අවබෝධ කිරීමට අවශ්‍යතාවය තිබුණත් එයට ප්‍රාර්ථනාවක් නොකොට අවශ්‍ය හේතු සම්පාදනය කිරීම පමණක්ද එහෙම නැත්නම් ප්‍රාර්ථනා කිරීමද වැදගත් වන්නේ දැයි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා මෙම ප්‍රශ්නය ඇසීමට පසු පසුබිම් වී ඇත්තේ නිවන් දැකීමට ආසන්න වන විට කර්ම පරිසන්දීම වැඩි වන බව ස්වාමින් වහන්සේගෙන් අසා දැනගෙන ඇති නිසාය. ප්‍රාර්ථනා කිරීමට ගොස් කරදර වැඩි වේදයි බියක් පහළ වී ඇත. එවිට බිස්නස් එකක් කරනවා රිස්ක් එකක් රන් කරන්න ඕනේ. නැත්තම් බිස්නස් බෑ. ඕනම බිස්නස් එකක් කියලා කියන්නේ රිස්ක් ලාභ කෙනෙකුට. නැතුව බිස්නස් කරන්න බෑ. ඒ නිසා ජීවිතය කය පූජා කරන්න කැමති නැත්තම් නිවනක් ලැබෙන්නේ නැහැ. එසේම ස්වාමීන් වහන්සේ සුභ විපාකයන් දෙන කර්ම දුක් විපාකයන් දෙන කර්ම අභිභව නැගී සිට යම් අසසෙල්ලක් නිවන් දක්නා જાතිහි ලැබිය හැකි නොවන්නේදයි පහදා දෙන්නේ නම් යහපති. ඒකම තමයි ඉස්සලා කියන්නේ මේ කර්ම එළමයි කියලා කියන්නේ account balance කරලා මේ internal audit එක යන්න පටන් ගන්නවා. external audit වලට දාන්න ඉස්සලා internal audit එක යනවා. ඒක ඔක්කොම balance කරන balance කරන balance කරන යනවා. තුන්වෙනි ප්‍රශ්නේ ආනාපානසති භාවනාව කිරීමේදී පංච නීවරණ ධර්මයන් සිතට නැගුණහොත් ස්වාමින් වහන්සේ සිතවිලි නැගියා විට කිරීමට දුන් ඕවදනම පිළිපැදිය යුතුද එහෙමත් නැත්නම් විශේෂ දෙයක් පුරුදු කළේ පුරුදු කළ යුතුද උදාහරණයක් ලෙස උද්දච්ච කුක්කුච්ච නැගියා විට එයටද සිතවිලි වලට සලකන ලෙසම සැලකිය යුතුද නැත්නම් එය උද්දච්ච කුක්කුච්ච බව හඳුනාගෙන නැවත ආනාපාන සතියෙටම යා යුතුද දැනගත්ත ප්‍රමාණයෙන් සනීප ඕනම නීවරණයක් නම් කිරීම විතරයි කරන්න ඕනේ ඒක ටික ඒ දන්න ඥාණයෙම සම්පූර්ණ වෙන නිසා නීවරණයක් ආවයි කියලා නම් කරන්න හැබැයි හිතට පශ්චාත්තාප වෙන්න දෙන්න එපා පශ්චාත්තාප වුණොත් හිතට වැඩ කරන එනර්ජි නැතු වෙනවා ඒ නිසා පශ්චාත්තාප නොවි දැන් මම ඉන්නේ උද්දච්ච කුක්කුච්ච කියලා දන්නවනම් one step ahead මොනම නීවරණයක් අඳුර ගන්න එක විතරයි අවශ්‍ය කරන්නේ මුල් දිනේ පටිගත කරන ලද භාවනාව ගැන උපදෙස් අසන විට සක්මණෙන් එක අන්තයකට ගොස් හැරී නැවත ගමන් කිරීම ආරම්භ කරන තුරු සතිය පිහිටීමේ ආනිශංසයත් එය ස්විප් ටිකට් එකක පළවෙනි තියාගයේ ලැබීම වැනි දෑ සිදුවිය හැකි බව ඇසීමට ලැබුණා. වරණ ඇතුළේ තියෙනවා සමාවන්න මට ඔබ වහන්සේ කිව් දේ හරියට තේරුම් ගොස් නැත්නම් මෙය තර්කයට හිතගත නොහැකි දෙයක් ලෙස හැඟී ගියා. අනුකම්පාවෙන් යුක්තව මෙවන් දෙයක් යුතු සූත්‍ර පිටකයේ කොතැනක සොයාගත හැකි දැයි ඔබ වහන්සේම ඔබ වහන්සේට මතකයේ ඇත්නම් දේශනා කරන සේක්වා. නෑ අපි උපයාගත්ත දේ ආරක්ෂක උත්හාන සම්පදා ආරක්ක සම්පදා කියලා සම්පatti දෙකක් බුදුහාමුදුරේ දේශනා කරලා තියෙනවා. කොච්චර හම්බ කරත් වැඩක් නැහැ. එයා හම්බ කරපු දේ අරස කරන්න බෑ. සක්මනේදී උපේන සතිය හැරෙනකොට කැඩුනොත් උත්තාන සම්පදාව තියෙනවා ආරක්ෂ සම්පදාව නැහැ. ඒ නිසා හැරෙනකොට පස්සෙත් ටික තියාගන්න පුළුවන් නම් එයා උත්තාන සම්පදාව නෙවෙයි දැන් පුහුණු කරන්නේ ආරක්ෂ සම්පදාව. ඒ යුනිවර්සිටි එකේ ඉන්නකොට අපි කොල්ල තුන්දෙනෙක් එක කාමරේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ අපි හිතමු තුන්දෙනාම පිච්චර බලන්න ගියයි කියලා. එනකොට කාමරේ බඩු ටික තිබ්බොත් සුවිප් එකක් ඇදලා වගේ තමයි. <laughs> අනිවාර්යෙන් උස්සලා. එක්කෝ වැඩ කරන එකේ කඩනවා කාමරේ. ඒක නැත්නම් ග්‍රිල්ලස්ෙන් දාලා ගන්නවා. ඉතින් ඇවිල්ලා ඔක්කොම බල්ලා කියනවා හරි මචං ස්විප් එක ඇදිලා තියෙනවා. කියන්නේ තියලා ගියේ ටික තියෙනවා. ඒ තරම්ම ඒ හොස්ටල් එක තුන්දෙනෙක් ඉන්නකොට ඒ තරම් කාමර කන්නවා. රෑ නිඳ ගිහලා ඉඳද්දි බඩුස් වෙනවා. ඒ නිසා ගමනක් ගිහිල්ලා එනකොට කාමරේ බං ටික තිබ්බොත් ස්විප් එක ඇදිලා. බුදුසසුනේ දේශනා කරන කැටකිරිලි කූඩුවක් හදලා පිටර දාලා හෝ පැටව මෝරලා තියෙන වෙලාවේදී වැටුණට කැම ගේනකොට ඈත ඉඳලා බලනකොට කූඩුව තියනවාද කියලා. කූඩුව තිබුණ නැත්නම් කිට්ටුවටත් යන්නේ නැහැ. ආයි පැටව ගැන අපේක්ෂාවකුත් නැහැ මොකක්වත් නැහැ ඉවරයි. ඈත ඉඳලා බලන මොකද ඒකිටත් අනතුරු 10කයි කූඩුව කඩලා තියෙදි එතෙන්ට ගියොත්. ඉතින් ඈත තියෙදි බලලා කූඩුව තියෙනවනම් පැටව කෑ ගහනම් විතරක් ගිහිල්ලා කැම දෙනවා නැත්නම් කිරිලි පශ්චාත්තාප වෙන්නේ නැහැ. කූඩුව එහෙම වෙලා නම් සූප් එක නැහැ. කූඩුව එහෙම තියෙනවා සූප් එකක් ඇදලා වගේ තමයි. ඒ තරම්ම ජීවිතය අනතුරු අනිස්තිරයි. ඒ නිසා උපය ගන්න මේ ඇතර ඉන්න ඔක්කොගලා පුදුමාකාර ඉපීමට දන්න කට්ටිය. එක්කෙනෙක්වත් ආරක්ක සම්පදාව දන්නේ නැහැ. ඒ කියන්නේ වක්කඩේ අකුරු හංගන જાතිය. මේ මුළු භාවනා ජීවිතය කියන්නේම මේ උපයපු දේ ගැන මනුස්සාත්ම භාවය ගැන සතුටු වෙලා. මේ පඬිතකම් කරන්න යන්න එපා. මේ හිතරෝ මම මිනිස්සෙක් කියන එක සතුටු වෙලා. ක්ෂණ සම්පත්තිය නිකන් හම්බෙන්නේ. ඒකට සතුටු වෙලා ඒක තියෙද්දි මේ සෝවාන් වුණේ නැතේ. අරක නැතුවේ මේක නැති කිව්වාම ජීවිතේ මල් වීම් පල්. එක්කෙනෙකුට ඔක තේරෙන්නේ නැති මේ අපි මිනිස්සුෝ කියන එක. අපි මේ ඉන්නේ චන සම්පත්තියේ බව දන්නේ එක. අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලෙක බව කාටවත් මතක නැහැ. නොලැබිච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ අපි විහිං Taman විසින් අව탁සිරටපත් කරගන්න. ඒව අනන්තවත් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. අපිට ආර්ථික සම්පදායයෙන් අපි කොච්චර දුර වෙලද කියලා. ධර්ම ආරක්ෂාව නැහැ අපිට. ආන්දමනේ මේ ප්‍රශ්න දෙකම නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරනකොට ඒ අපි මොන අපි තුන්තර අවබෝධියකින් එකකින් කියලා එහෙම හිතලා ප්‍රාර්ථනා කරනවා. නේ නොකරයි කියලා ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය හේතු තියෙනවා නම් ඵලය ලැබෙනවා. ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න ඉස්සෙල්ලා මතක තියාගන්න පිං තියනවාද කියලා බලන්න පිං නැතුව ප්‍රාර්ථනා කරාට නොකෝපණීතම් භික්කවේ ඉච්ඡේ උපත්තබ්බන් කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා මානෙ ඇතුව පමණේ මොනම දෙයක්වත් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය හේතු සම්පාදනය කරලා තියෙනවනම් පැතුවත් නැතත් හම්බ වෙනවා. ඒ නිසා මේ ප්‍රාර්ථනාව කියන එක ආගම විසින් අපට දාපු එකක්. එහෙම නැත්නම් මේ අපිට මේ මාළුවට දාන හැම තමයි ප්‍රාර්ථනා. ඒක කනකොට කොක්කේ තමයි. නෑ අපි පොඩි ගානින් හැම පින්කමක් කළාම ඊගාවට අපි කුසලින් නිවන ආબોධයෙන් සනහිතේවා කියලා ඒක අපි ඒක මේක නිකන් දිනවගේ පිටින් එක ඒක නම් ප්‍රශ්නයක් නෑ පොඩි උන්ට උගන්නන එකයි කැත වැඩි. අපි කාපි කර කමන්නේ ඒක අම්මල තාත්තගේ මොඩකම කියාගේ දැන් මේ ඉන්න අම්මල තාත්තලත් ඔය ඔය මොඩකම අර රැක් කරපු එකයි ඊගාවෙන එකට රැක් කරන්නේ. ඒ වගේ දරුවන්ට උගන්වනවා අනේ මේ ප්‍රාර්ථනා කරලා නිවන ප්‍රාර්ථනා කරපන්. ඒක නිකන් මේ බුරුමේ කියන කංකුම් වගේ කියලා නිවන. මෙරිච්ච ගමන් නිවස බල වේවා කියලා ගන්න. ඒ කියන්නේ ලාභම එළවලුව තමයි ලංකාවේ දෙන කංකුම්. කියන බුරුමේ කට්ටිය කියන ලංකාවේ මිනිස්සුන්ට නිවන කංකුම් වගේ කාටවත් කියන නිවන සප ලැබේවා. මරිච්ච ගන්න නිවන සප ලැබේවා. අනක් පූජා කරන නිවන සප ලැබේවා කිය. නරක නෑ කුණුවර පැක්කිනට වැඩි ඒක හොඳයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ පැත්තට ලැබෙන්නේ නෑ. පැත්තට ලැබෙන්නේ තින්ක් එක තියනවා විතරයි. ඒක ප්‍රාර්ථනාවක් තිබිය යුතුද නෑ. අත්‍යවශ්‍ය නෑ. පිපුණු මලේරුව යමල දනියදෝ මල කිදිවේ ඔබ ඇදරුව බලන්න එපයි කියලා තියෙන ඒ ළමයා දැනගත්තේ නැතුව ලස්සනයි කියලා ප්‍රශ්නයක් නැහැ. දන්නවනම් තමයි ඔක ප්‍රශ්න හිටින්නේ ඔළුව තියාගන්න හදන්නේ. කොහොමද ලස්සන පිපිච්ච මල ලස්සනයි තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවුරුදු 2600කට පෙර ලොව පහළ වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා දඹදිව pāli සංස්කෘතික භාෂාවෙන් දේශනා කරන ලද බුද්ධ දේශනා ලංකාවේ උපන් සිංහල අපහට තේරුම් ගත හැකි භාෂාවෙන් අදට ගැළපෙන අපට ගැළපෙන අයුරින් ලොව සුවහසක් ජනයාට ධර්මදේශනා කරන ආකාරය සහ අනුශාසනා කර ධර්ම මාර්ගයේ යොමු කරන අයුරු කෙසේනම් අගයන්නේ දැයි මාහට නොඇතෙහි මේ මනුෂ්‍ය භාවයේ උත්කෘෂ්ඨතම අවස්ථාව ඔබ වහන්සේව දැකීමත් ඔබ වහන්සේගෙන් නිරන්තරයෙන් ධර්මයේ ඇසීමත් එය අනුගමනය කිරීමත් බව නම් ඉඳුරාම සහතිකය. ගිහිගෙහි රටපටලවාගෙන ජීවත් වන අපිට මෙවැනි වැඩමුළුවක වටිනාකම සහ ධර්මයේ සැනසීම අතිමහත්ය. එබැවින් ඉදිරියේදී මෙම වැඩසටහන අඩුම වශයෙන් සති දෙකක්වත් දිගට කර දෙන දීර්ඝ කර දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා මැද යෝජනා කරමි. එමෙන්ම මෙය සංවිධානය මණ්ඩලයේද අවධානයට යොමු කරමි. එසේම මෙම වැඩසටහන සංවිධානය කළ අයටත් පෙනී නොපෙනී නන් අයරින් උදව් කළ සැමටත් මේ පින් අනුමෝදනා වෙත්වා. සාදු සාදු සාදු. ඉතින් දැන් 52ක්ම දෙනවා ලංකාවට එන්නේ. ඊට පස්සේ කොහොක්වත් නැහැ ලංකාවෙමයි ඉන්නේ ඕන කෙනෙකුට ඕන වෙලාවක එන්න පුළුවන් ඒ නිසා තම්බි කන්ද ගාවට යනවා මිසක් ආ කන්ද තම්බි ගාවට එනකම් බලන් ඉන්න එපා නන්නත් මම try කරලා එහෙම බෑ හරි මං කියන්නේ ලංකාවට එන්න පුළුවන් ඕන වෙලාවක නැහැ මිදිලකට එන්න බෑ එහෙම හරි ඒ සෝතහටි සති යන්නේ නැහැ බෑ අපි වෙබ් එකේ තියෙන ඕනම වෙලාවක කෝකද බුක් වෙලා තියෙන කියලා බලලා දැන් එහෙම බෑ. ඒක දැන් ස්පිරිතාලයකට යන්න බෑ. නෝ ඒත් බෑ. ඈ? ඈ? නෑ නෑ ඉස්සර ඉස්සරට වැඩිය මෙහි ඉඳලා වලදෑගේ සීට් එක බුක් කරන්න පුළුවන් ප්ලේන් එකේ. ඒ වගේ ඉස්සලව දැන් තියෙනවා වෙබ් එකේ දාලා තියෙනවා මෙන්න මේ රිට්‍රීට් ඕගනයිස් ඉන්නේ මෙතනයි තියෙන්නේ. ඉතින් ඒ ටික වෙනදට වැඩිය වැඩි. අන්තිම සම්මාදිකට ලියන්න ඕවා. අනේ ඒක මට මට හරියට ලව් ලෙටර්ස් එනවා මට ඒක තමයි මයි කිසිම වගකීමක් නැහැ ඒවට මනස සම්බන්ධ වෙන්න බෑ මම ඒ කවුද වෙනවා මැනිකි මැනිකි මැනික් මැනික් මැනිකේට එයා කිසිදෙයක් කියන්නේ උත්තරයක් නෑ ඒ මැනික් දැන් නෑ ඕගනයිසින් කමිටි එකේ නෑ දැන් ඉන්නේ තාර හරි දිලා හරි එහෙම නැත්නම් බෙබ් එකට ගියාම නෑ නෑ වෙබ් එකේ තියෙනවා කොයි රිට්‍රීට් එකද කවුද ඕගනයිසර් කියලා. ඊට නැත්නම් ඔය රිට්‍රීට් ඕගනයිසර්. එහෙනම් මෙහෙ ඉන්න කට්ටියගෙන් ශිරෝමට හරි හලාකොණ්ඩ හරි කියන්නේ. ඒකත් ඒගොල්ලෝ ඒ ඒ මීඩියේෂන් එක කරලා දෙනවා ට්‍රැවල් ඒජන්ට් වගේ. නෑ නෑ. නේද අකමැති නම් විත්‍රෝ කරන්න ප්‍රශ්නයක් නෑ කාට හරි මැදිහත් වෙන්න ඕන නම් මෙන්න මෙහෙමයි කරන්න කියලා දන්නවනේ මෙතනට ඒක ඒක ඒක මම හිතනවා කාට හරි මේ අන්නතර පැත්තට බලෙන් කියලා අත දික් කරනවා වගේ වැඩක් ඉතින් නෑ එතකොට ඒ තොරතුරු දෙන එක වැරද්දක් නෙමෙයි එහෙම කෙනෙකුට ඒක තොරතුරු ලැබීම කාටවත් දෝෂයක් වෙන්නේ නැහැ කිසිම දෝෂයක් වෙන්නේ නැහැ. ඒව ෆුල් කියනවා කතා කරලා කතා කරමින් හරි කියනවා ඒක දැන් මේ ෆුල් කියනවා. ඒක කවස් පටන් ගන්නේ නේද? 2016 2015 සම්පූර්ණ හරිනේ දැන්. ඒකේ අවසාන හරිය දැන් හිස්නේ. 2016 පටන් ගමු කියලා තියෙනවා ක්‍රයිටීරියන් දන්නවා. අපි ඒක නිසා ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් ස්ලොට්ස් එක. කවුද කතා කරන්නේ කියන එක පොයින්ට් කරගන්න ඕනේ අපි ඒ ඕගනයිස් ඇවිල්ලා වොලන්ටියර් කරන්න ඕනේ ඒ රිට්‍රීට් එකට. දැනීමක් කරන දැන් බද්දා ඔස්ට්‍රේලියාවෙන් යා ඔස්ට්‍රේලියානු දායකයෙකු එක්කම යනවා. එයාට පුළුවන් ඕගනයිස් කරන ෆුල් රිට්‍රීට් එකක් ගන්න පුළුවන්. අර නිලාමනික නිව්සීලන්ත වලින් අරන් යනවා. ඒ වගේ එහෙමනම් අපි කරන්නේ අපි ඉන්නේ මේ සට් එකක් ගන්න. එහෙම ඒක කරන්නේ කිව්වොත් ඔස්ට්‍රේලියාව ගැන අයිසිත් කැමති නැහැ UK දෙන්න ඒගොල්ලන්ගේ අය. ඒ කියන්නේ කාන්තාව නම් රණ්ඩු කරනවා. ඒක සාමාන්‍ය ඒක ඇති. පිරිමින්ගේ එක කිසි ප්‍රශ්න නැහැ. ඕන තරම් ඉඩක් තියෙනවා. ඒ ප්‍රශ්න කාන්තාව වුණොත් කොණ්ඩ දිග නිසා පටලැවිලි වගේක් තියෙනවා. මට ඒ ගාලල්ලා. මේක නැතිකම කාන්තාව විතරක් දාගන්නවා. මේක වෙලා තියෙන જાති දෙකම ප්‍රශ්නයි මවලා තියෙන එකයි. ඒ රිට්‍රීට් එකට જાති දෙකම ගන්නවා. ඔක්කොම මැසවිලි ඔක්කොම තියෙන්නේ පුරුෂ පක්ෂයේ තියෙන නිවාසික පහසුකම් 15කට විතරයි ඒකේ කවදාකවත් ප්‍රශ්න නැහැ. කාන්තාව පක්ෂයේ තියෙන 35කට ඒකේ කවදාවත් හැමදාම ඒකට හවුස්ෆුල් වැඩි ඉල්ලුම. ඒ කියන්නේ වැඩියෙන් නිවන් දකින්න ඕනකම තියෙන කාන්තාව පක්ෂයේද. ඈ? ඒක කියන්න දන්නේ නැහැ. ඒක කියන්න දන්නේ. ඒකට හේතුවක් දුක් වෙන්නේ කියලා. ඒක දන්නවා. දුක දුක වැඩි තියෙන නිසා මම දන්නේ මම නම් හිතන්නේ මේ අඩු වැඩි කරලා දීලා තියෙනවායි කියලා ඒගොල්ලෝ වවාගෙන කනවා සාමාන්‍යයෙන්. අර වේටින් ෆැසිලිටි ගන්න නැද්ද මේ? ඈ? ඒක කවුරුහරි ඩ්‍රොප් කරොත් ඒ ඩ්‍රොප් උත් එන්නේ. ඒක ඒක රිට්‍රීට් ඕගනයිසර් ඇත්තේ තියෙන. රිට්‍රීට් ඕගනයිසර් කියන්න ඕනේ මේ මොනොත් වේටින් ලිස්ට් එකට දාන්න. සමහරට ලාස්ට් මිනිත් ඩ්‍රොප් වෙන වෙලාවල් එනවා. කොහමද ස්වාමීන් වහන්සේ මෙහි කාලේ සති දෙකකට ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කොහමරකට පිටරට යනවා එන්නේ හොඳට ඕම අඩු කරන අඩු කරන මේස දවස් 10යි දුන්නේ. ඉස්සරහට යනකොට තවත් අඩු වෙනවා. මොකද අපේ සෙන්ටර් එක දැන් ෆුල් ෆ්ලෙජ්. දැන් මේ මේ ජූලයි අගෝස්තු විතර එනකොට මේ අවුරුද්ද වෙනකොට ඔක්කොම මුළු සෙන්ටර් එක මේ මේට වැඩිය ලොකු බිල්ඩින් එකක් තියෙනවා. ඉතින් ඒ ටික හරි ගියාට පස්සේ අපි අයියා මල්ලි වගේ අපි දුක ශෝකේ නෑ දන්නේ අයියා මල්ලි වගේ කියන ඒ ඉඳගෙන වැඩ යනවා. දැන් ඉස්සරහට එන්නේ මේ සෙකන්ඩ් ෆීල් හදුවාට පස්සේ සම්මාසිත මෙහි යුරෝප් මෙහි ඉන්න අවශ්‍ය නෑ. එහේ යුරෝපේ හදනවා අපි. කියනවා. මේ අවුරුද්දේ දෙන්න. ඒක හොඳයි. හොඳයි හොඳයි. ඒකද 52ක්ම දෙන්නම් කිව්වේ සත්‍ය දෙකක් නෙමෙයි. ඒක අනිතික නිකන්ට හුඟා කොස්ට් වෙනවා. ඒ නටන අපිට ඒ සල්මේ තන්ට දෙන්න පුළුවන්. ඔව් හේනා. ඒතර මට මගේ මල්ලට වැඩේට. මේ දැන් ටික ටික තේරෙනවා. ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ යනවනේ මේ දැන් කොහොමද අපි ඒක අනේ දාගෙන මේ ස්වාමීන් වහන්සේ අපිට අඳුනේ ස්ලෝවාකියා වලට දුන්නානේ ඉතුරු දවස්. අපි සාමාන්‍යයෙන් දෙකම ආරක් වෙනවනේ. ඔව්. අපි දෙකම. නෑ එතන අඩු කරන අඩු කරන දැන් ඒ රටකට දවස් 15 කියලා දාලා රෙසිඩෙන්ෂල් වෙන්න ඕන කියලා දවස් 10ට අඩු කරලා තියෙනවා. මේ UK USA එකත් මේ දවස් 10යි පොඩි ළමයින්ට දවස් 3-4ක ප්‍රෝග්‍රෑම් එකක් යනවා. එතෙන් මෙහි කැනඩාවට විතර දවස් 7ව 3ක් මේන් සිටිස් තුනේ තියෙනවා. ඒ වගේ දැන් එන්න එන්න අඩු කරන අඩු කරන යනවා. ඒ වුණාට මේ භාවනා කරන කට්ටිය මට පේනවා හැම කට්ටිය ගෙදර හිටියත් මේ හිටියත් මම මේ හිටියත් කරන වැඩේ යනවනේ. ඒ නිසා මම හරි සතුටින් ඉන්නේ. යාළුවෝ වල ඉන්නකොට මේ වගේ වෙන්නේ නැහැ. ඒ වුණත් බලනකොට එච්චර මූණ නරක් වෙලා නැහැ. සාමාන්‍ය මට්ටමකදී. මේ ප්‍රශ්න ටික ඊගා ප්‍රශ්න තියන්න අපි. ඕ ඉවර වෙන එකක් නෙවෙයි. ඔය කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. Venerable Sir, could you please review all the strategies one can use to prevent prevent the mind striking from the object of meditation at the time? Thank you. There is no such a single formula. <laughs> There's so much of method. So if you are going to reduce, that means you are you don't understand the profundity of the defilement. So therefore, do strategically then and there. There is no such a how do you call it? කොහොමද ඒකට කියන්නේ jack for all මොනවද කියන්නේ? ඔක්කොටම හරියන පැනසේ එකක් නැහැ. ඒ ඒක කියන්නේ මේ ප්‍රශ්නේ that you are underestimating the profundity of defilements. So there is no such a single formula. No tablet, no injection, nothing. Bante, these are some of my experiences of the pa- uh, past few days. One, During one of the sittings I could bear the pain by bringing mindfulness to the posture. Two, another time, by making an effort to not to interfere with the pain, I got to a very natural state which felt pleasant. There were thoughts flashing in the mind though. 3. Once a mindfulness state similar to the here, here I am now state arose during a sitting. The mindfulness at the start of the next walking session felt similar. For sometimes I feel a cool stillness in the mind. This usually happens outside the sitting practice. 5. Walking for 30 to 40 minutes before a sitting definitely helps the meditation. 6. Once during walking, I got the uh, contemplation, contemplation, everything is perception. For some time after that, uh, life felt tasteless. 7. I also tried to now let uh, walking happens automatically. 8. When sitting, I once felt an alignment. The breath sometimes happens automatically. 9. I here started uh, con uh, contemplating all people are equal because the understanding conscious stream is the same for all. Then, during walking, the head becomes still. 11. Crying happiness because of some attachments. 12. During sitting, a mindfulness that could go and uh, see everything that arose. Also, I uh, contemplated many things that were attachments and defilements. 13. The breath is sometimes felt cold. Also sometimes a uh, striking point is at different places on the upper lip. 14. Have observed myself from a higher point sometimes. 15. When the breath disappears, the chest feels light. 16. Body is suffering con uh, contemplation happened. So the uh, healing signs are there, but uh, maybe some of them are concepts, but uh, uh, the person has to work it again and again so that it will be a more experiential than contemplative. Then it, will, it is an art. Now it's a system starter. You're right the earlier question about defilement, uh, I couldn't follow. How did you say uh, you get rid of your defilement? Get rid of? Your defilement. Mm-hmm. Is that careless, it? Accept defilements. First and foremost is accept the defilements. Don't consider as an enemy. Then you are get agitated, you can't find out a uh, way out. So first and foremost, understand defilement is part and parcel of your life and uh, accept defilement as defilements. That is, we have enough capacity in the mind. Then we can sort it out how to do away with it. If you are not recognizing and going to the, find the methods, it never works. <coughs> Accepting and uh, diagnosis is very important. So, not Supatipan. The, I don't know, තියෙන එකතු වෙන එක තේරම මේ ධර්මයන් තේරම ඉන්ද්‍රියට ගෙනියන එකට මොකක්ද ඕපනයි ඕපනයි කියන්නේ අනිත් එක ඕපනයි කොහොමද ඒක සංදිත්තිකෝ සංදිත්තිකෝ ඕපනයිකෝ කියන වචන දෙක චුට්ටක් කතා කරන්න. වෙලාව විනාඩි 20ක් 20ක් වැඩිපුර ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මට කෙටි වෙලාවක් විතර දෙන්නේ සාන්තිත්‍ය කියලා කියන්නේ අස්පනා අපිට පේන. ඕපන් අය කියලා කියන්නේ ලීඩ් කරනවා. සම්දික්තිකයි. කියන්නේ කියන්නේ එක්සිස්ටෙන්ෂලිස්ට්. එක්සිස්ටෙන්ෂලිසම් තමයි සාන්තිත්‍ය කියලා කියන්නේ. මොකද වැඩි පුරු චාර්ජ් කරන්න වෙනවා මේ වෙලාවේ දාගත්තොත් මේ වෙලාව පැනලා තියෙනවා. සාමාජිකට දැන් එකමාරට අපිට මේ ප්‍රසන්න ඉන්ටර්විව් එකක් තියෙනවා. අනිත් අය පැයක් සිට වෝකින් පැයක් එතන කොහෙද ඉන්ටර්වයුව කරන්නේ? අර එකක් කාමරේකින් සුදු ගැට තියෙන කාමරේ. බුදු දමින්දට පුළුවන් කියන යවන්න. කියන්නේ මේ sitting and walking alternative යනවා එක එක්කෙනෙක් අතෙන් යනවා time table එක හැටියට. ඒක ටොපිකල් පහ වෙනකොට ඉතින් ඉගෙන ගන්නත් සාමාන්‍ය තුනක් තියෙනවා. ඉතුරු ටික හය වෙනි ඉස්සෙල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඒක කියන්න බෑ. ඒක කියන්නේ එක එක ගන්න වෙලාවෙ හැටියට තමයි. නිසා මේ මම කොහොමඩක්වත් උරතල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කවුරක්වත්. ඒ නිසා තියෙනවත් ප්‍රශ්න දෙතරින් ඉවර කරගන්න. නමුත් දෙලික හම්බෙලා නිකම් බැනුම් අහලා අපරාධ සිද්ධි ටික ඉවර කරන්න වෙන්නේ ඒකෙන්. ඊට මිට වැඩි හොඳයි. නොදකින්න ප්‍රාර්ථනා කරනවා. තවත් මොනවද කියන්න තියෙන්නේ? මේ කියන්න තියෙන ඔක්කොමත් කියලා තව මොනවද ආයි පුත්තිලිකව හම්බෙලා බැනුම් අහලා තියෙන්නේ. මම හිතන්නේ ඔය ලියලා තියෙන එක එකක් බේරෙන්න ඉන්නවා කියලා. ඔක්කොම බැලුම් ගන්නවා. අනියන් කෙම්බර ඉල්ලලා. මේ සාමාන්‍ය කෙම්බර ගන්න නැතුව පුදුලිකව හම්බෙලා. දුන්නේ විතර. ඒ නිසා ඔය දැන් ඔය ඩිනයි කරන කට්ටිය ඔක්කොම ඒකට අයින් කරන්න. ඔය පහලේ ඕනම කෙනෙකුට ෆුල් මේ මොකද්ද නිදහසක් දෙනවා ඉල්ලාස් කරගන්න. මොකද? ඔය තව පැයක් දෙනවා. ගන්න කට්ටිය ඉල්ලාස් කරගන්න. ළඟට ආවොත් මේ මේ දුමින්දර තමයි කැරක්ටර් සර්ටිෆිකේට් එක ගන්න වෙන්නේ. අනික කටට අහන්න බෙද ගන්න. හොඳයි අපි දැන් ඉතුරුලා තියෙන විනාඩි අවතරද? ඔව්. ඊයේ ධර්මදේශනාවේ වහන්සේත් කතා කරා මේ භාවනාවේදී ඉන්නකොට වේදනාවක් ලැබුණත් ඒක සිරිදුදුව පිටපැමිණියා වගේ කියලා. ඒ වේදනාව හඳුන්වන්නේ පරයන්තයේදී ඉන්නකොට ඇතිවෙන වේදනාවක්ද එහෙම නැත්නම් නිරන්තරයෙන් තියෙන වේදනාවක් ඒ වෙලාවේ දැනීමද දෙකම දෙකම මේ භාවනාවට අහුනන නිරන්තර තියෙන එකක් උනත් හීලින් පටන් අරගෙන තියෙනවා. ඒ හීලින් පටන් අරගෙන වේදනාව කියලා කියන්නේ හීලින් සයින් එකක්. ඒකට ඒක මේක නතර කරපු ගමන් ඇනස්තීසියා දීලා බෙහෙත් දීලා හීලින් නතර කරනවා. වේදනාවට මොන දෙයක් හීල් කරන්න පටන් අරගන්න. මේ වේදනාව කියන්නේ හීලින් සයින් එකක්. අපිට මේ උගන්ලා තියෙන වෙන එකන්නේ. අපිට කියලා තියෙන වේදනාව කාපු ගමන් හීලින් බාම් ගන්න කියලා. ඉන්ජෙක්ෂන් ගහපන් කියලානේ. ඉවරයි. එතකොට මේ කිමිකල් වැඩි පාර ගත්තා නම් ඇඟ විද්‍රෝ කරනවා. මෙතයි එන වේදනාවට මුහුණ දුන්නා නම් ඇඟත් හීල් වෙනවා, හිතත් හීල් වෙනවා. අපිට තියෙන විනාඩි දැන් මෙතන ඉන්න 4යි 4:00මාරයි. පැය එකකුත් විනාඩි 10ක් තියෙන නිසා විනාඩි 35 35 තියාගමු 35ක් සක්මන 35ක් පරියන්කේ. සම්බන්ධ වෙච්ච ජීවිතනාටම දිරුවන් සාරණයි